අද මේ අප්‍රේල් මාස 30 වෙනිදා අප සියලු දෙනා වෙනුවෙන් කරුණාවෙන් වැඩම වදාළ අපගේ කල්යාණ මිත්‍ර අලාවේ අනුමෝදසි ස්වාමීන් වහන්සේව ඊටාම ගෞරවයෙන් දෙපා නමද নমස්කාර පිළිගන්මින් පිළිවන් ලැබෙනවා සමට සිසිල වෙනුවෙන් ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් තථාගත දේශනාවෙන් මෙදක් අපට පහදා දෙනමින් ආරාධනා කර සිටිනවා. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සවන්ත සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි අති දීර්ඝ සංසාරයක් උරුම කරගෙන පැමිණි අපට ඒ දුක්ඛිත සංසාර ගමනේ ලැබුවා මේ මිනිසත් භාවයට උපරිම ප්‍රයෝජන ලබාගත හැකි උතුම් බුදුරන් වහන්සේගේ ධර්මයක් අපට ලැබිලා තියෙනවා. අපේ මේ සසර භයානකත්වය ත්‍රිසං නිරේ പ്രേතලෝක වල විතරක් නෙවෙයි මනුස්ස ලෝක තුලත් ලැබෙන බව අපේ මේ ජීවිතවලදී දැන් පසක් වීමකට යනවා. මේ සියලු දේවල් අපට උරුම වෙලා තියෙන්නේ මේ සියලු දුක, කරදර, කම්කටොළු, ප්‍රශ්න හැම දෙයක්ම අපට ලැබිලා තියෙන්නේ වෙන කිසි දෙයක් නිසා නෙමේ සසර ගමන් කරන නිසා. අපි විවිධ අර්ථකථන කරමින් මේ විවිධ දුක එනකොට මග හරින්න වළක්වා ගන්නට විවිධ දේවල් කතා කරනවා ක්‍රියා කරනවා ඒක මේ ජීවිතේ කරන එකක් විතරයි නමුත් මේ සංසාර ගමන ගැන කල්පනා කරලා බලනකොට මේක ඊටාම කෙටි කාලයක් මේකෙත් ඒක උරුම වෙලා තියෙන එක ස්වභාවයක් මේ ජීවිතෙත් එහෙමනම් අපි කල්පනා කරන්නට ඕන දේ තමයි බුදු කෙනෙකුගේ මේ සුන්දර දහමක් ඇහෙන අවස්ථාවේ ඒ සුන්දර දහම තුලින් අපේ ජීවිතේ අපි ලස්සන කරගන්න, උපවත් කරගන්න ඒ ධර්මය අපේ ජීවිතය තුළින් අත්දකින්න අපි මහන්සි ගන්නට ඕනේ. එහෙම නොවුනොත් මෙවැනිම ගමන තව ඉදිරියටත් පවතින බව අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඒක නිසා අපේ ජීවිතේ හිත රැකගන්න වැඩපිළිවෙලක් හිත දියුණු කරන වැඩපිළිවෙලක් සසර ගමන ඉක්මවන වැඩපිළිවෙලක් බුදුරණවහන්සේ පෙන්වුවේ. මෙන්න මේක අපි හොඳට තේරුම් ගන්නට ඕන. මහානිදාන සූත්‍රයක අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ පටිසමුප්පාදේ තා සරල වශයෙන් තේරෙන බව ප්‍රකාශ කරාම බුදුරණවහන්සේ දේශනා කරන ආනන්ද කොම් කියන්න එපා. මාහිවන් ආනන්ද අවචේ මා හිමං ආනන්දවච ආනන්ද ඔහොම කියන්න එපා මේ පටිසමුප්පා ධර්මය හරීම ගැඹුරුයි මේ අවබෝධ නොකරගත්ත නිසා තමයි අවුලෙන් අවුලකටපත් වෙලා මේ සත්‍ය සසර ගමන් කරන්නේ අපට මේ ලෝකේ හැම ප්‍රශ්නයක්ම එන තැනදී අපි කවුරුත් කල්පනා කරන්නේ නැහැ මේ අපේ තුල සසර ගමන් කරන ප්‍රශ්නයක් ගොඩනැගිච්ච නිසා නේද මේ දේවල් ලැබෙන්නේ කියලා. අපට හම්බෙලා නැහැ. අපි බාහිර නිවැරදි කරන්න යනවා. ඒ නිසා මේ ධර්මකාමී දහමට හිත ඇති ධර්මයේ හොයන දහමින් සැනසෙන්න හොයන අපි කතා කරන්නට ඕනේ, කල්පනා කරන්නට ඕනේ. තව තවත් මේ දහම තුලටම කිමිදිලා, දහම තුලටම යොමු වෙලා, ඒ දහමින් අපේ හිත සනස ගන්න වැඩපිළිවෙලා. ඒ අවේජිත සුඛයක් විඳින ආධ්‍යාත්මික සැබෑ සැනසීමක් ලබන්නේ ධර්මයේ කරා අපි යොමු වෙන්නට ඕනේ. අපි කවුරුත් දන්න කාරණාව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ප්‍රායෝගික වර්තමාන අවස්ථාවට බව. හැම මොහොතකම භාග්‍යතුන් වහන්සේ කුළු ගන්නලා ඉස්මතු කරලා පෙන්වා දෙන දේ වර්තමානයේ තුල තමාගේ සිදුවන ක්‍රියාදාමයේ පිළිබඳව දකින්න වැඩපිළිවෙලක් සිදුවෙන වැඩපිළිවෙලක් පිළිබඳවයි පැහැදිලි කරන්නේ. මේ මුළු මහත් ධර්මයේම තියෙන්නේ සඳහා. අපි ධර්මයේ ඉගෙන ගන්නකොට ඕක ටිකක් අමතක වෙනවා. ඒ නිසා අපට විවිධ විෂයන් ඉගෙන ගන්නා සෙයින් තර්ක විතර්ක මතවාද ඔස්සේ මේ ධර්මයේ කරා යොමු වෙන්න හදන නිසා ප්‍රායෝගික දහම ප්‍රායෝගිකත්වයේ ඉස්මතු කරපු දහම අපතුලින් මගහැරී යනවා. ඒ වගේම දැන් අපි හැමෝම දන්න දෙයක් තමයි අපි සරණ ගිය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට යොමු වෙනකොට ඒ ධර්මයේ පටන් ගැනීම මූලාරම්භයේම තියෙන්නේ මේ සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාවක් බව ප්‍රායෝගික වර්තමාන අවස්ථාව තුළ අපේ ජීවිතයේ අපි අත්දකින සියලු දේවල් මමයයි ගන්නා හැඟීමේ තියෙන වැරද්ද හම්බ වෙන ප්‍රතිපදාවකුයි බුදුරන් වහන්සේ විස්මතු කරපු ධර්මය ප්‍රායෝගික වර්තමාන අවස්ථාව තුළ අපි තුල ගෝචර සියලු දේ සකස් වෙන සියලු දේ මම කියලා ගැනීමේ තියෙන වැරද්ද අත්දකින්න තැනදී අවේජිත සුඛයක් වන නිවීම කරා යමු වෙන සසරෙන් නිදහස වන ප්‍රතිපදාවට යමු වෙන ඒ සතිපට්ඨානයේ සම්මප්පදාන වීර්යය පංචේන්ද්‍රිය ඒ වගේම ඉද්ධිපාද පංචබල බොජ්ජංග ආරේෂ්ඨාංගි මාර්ග ආදී දේවල් ඇති වෙනවා. එහෙමනම් හොඳ අවධානී හොඳ සිහියෙන් අප සරණ ගිය භාග්‍යතුන් වහන්සේ වදාළ ප්‍රායෝගික වර්තමාන අවස්ථාව තුළ විග්‍රහ කළ දෙන ඒ ධර්මය අපි ඉගෙන ගන්නට ඕනේ. අන්නේ ධර්මය අපි ඉගෙනගත්ත තැනදී විතරයි පින්වතුනි අපට පුළුවන්කමක් ලැබෙන්නේ මේ ලෝකේ කලාතුරකින් පහළ වෙන කල්ප කාලාන්තරයකින් ලෝකේ ඉපදෙන මහා මාණික් මාණික්‍ය රත්නයක් වන ඒ උතුම් බුදුරජාන් වහන්සේගේ උතුම් වචනේ අර්ථය අපේ ජීවිතයට අරගෙන අපටත් මේ දුකින් නිදහස් වෙන්නට. එහෙම නොවුනොත් අපට ඒ ධර්මයේ අර්ථය ගන්න බැරි වෙනවා. ඉතින් අපි සෑම සියලු දෙනාම ඒ හැඟීමෙන් යුක්තව ඒ කැමැත්තෙන් යුක්තව මීට වසර 2562කටත් කලින් දැන් 63කුත් වෙනවා මේ මනුස්ස ලෝකයේ තුල සත්‍ය පෙන්වා දුන්නේ උත්මයාගේ වචනේ මොකද්ද කියලා අපි හොයන්න පටන් ගන්න. අපිට තාම වසර ගානකින් විතරයි බුදුරජාන් වහන්සේ පිරිනොම් පෑම ගැන කතා කරන්න තියෙනවා. නමුත් සමහර කාලවල කල්ප ගාණක් නමුත් අපට වසර ගාණක් තියෙන්නේ. ඒත් වසර ලක්ෂ කෝටි ගණන් නෙමෙයි 2562ක් වගේ කාලයකට කලින් තමයි මේ සත්‍ය දර්ශනය ඉස්මතු කරේ. ඒ නිසා තමයි එය කුමන හෝ විදිහකට රැකීමෙන් ආරක්ෂා කරමින් තාම අපට ලැබිලා තියෙන්නේ. නුවණැති බුද්ධිමත් කෙනා විවිධ අය විවිධ පැතිවලින් විවිධ දේවල් ප්‍රකාශ කරද්දී ඒ වගේම යම් කිසි කෙනෙක් මෙහෙම ප්‍රකාශ කරොත් බුදුරන් වහන්සේ වදාළ ධර්මයේ මේකයි කියලා ඒ සඳහා යමු වෙන්න කියලා යමේ ප්‍රකාශ කළොත් මීට වසර 2000 ගානකට කලින් ඉඳලා යම් කිසි කෙනෙක් ප්‍රකාශ කරගෙන විවරණ කරගෙන ආවොත් මෙයයි බුද්ධ වචනේ කියලා. අපි ඉගෙන ගන්න යුත්තේ ඒ කෙනා කියපු දේ නෙමෙයි ඒ කෙනා පෙන්නපු දේ. එහෙනම් අපි බලන්නට ඕනේ යමෙක් අපට යම් ප්‍රතිපදාවකින් යම් પરම්පරාවකින් යම් වැඩපිළිවෙලකින් අපට ඉස්මතු කරලා පෙන්වනනම් මෙන්න මෙයයි මූලික බුද්ධ වචනේ හැම දෙයකම ප්‍රධාන අර්ථය මියහා සසදිය යුතුයි කියලා පෙන්වනනම් ඒ පෙන්නපු කෙනාගේ දේ නෙමෙයි ඒ පෙන්නපු කෙනා පෙන්නපු දේ ගැන අවධානය යොමු වෙන්නට ඕනේ. ඒ තමයි හැමෝම පෙන්නපු කාරණාව මූලික බුද්ධ වචනේ. ඒ සියලු දෙනා ප්‍රකාශ කළ පින්නේ මේකට සසඳා බලන්න. එයයි සැබෑ බුද්ධ වචනේ. එයින් ඉගෙන ගන්න. එහෙනම් අපි ඒකට එක නැත්නම් මූලික තැන දීලා ඒ ධර්මයේ අපි ඉස්සරලාම ඉගෙන ගන්නට ඕනේ. සවන්ට සිස්ටර්ස් සජීවී සාකච්ඡාව ඔස්සේ අපි පළමු ධර්ම සංගායන ඉස්මතු කරපු පළමු ධර්ම සංගායනාවේ ක්‍රමානුකූලව පෙළගස්සපු මජ්ක්‍ධිම නිකාය කියන සූත්‍ර විවරණ තමයි සාකච්ඡා කරමින් සිටින්නේ. සමහර සූත්‍ර අපි ගොඩක් කාලයක් කතා කරා, ගැඹුරින් කතා කරා. ඒ වගේම අපි ගිය සතියේ ඉඳලා ආයෙ පටන් ගත්තා සතිපට්ඨාන සූත්‍රය කතා කරන්න. සතිපට්ඨාන සූත්‍රය කතා කරනකොටත් අපට ඇහෙනම දේ තමයි මේ ප්‍රායෝගික දෙයක් කියන එක එතන සම්පූර්ණයෙන් ඇහෙනවා. එතනත් අපි බලන්නට ඕනේ ප්‍රායෝගික අවස්ථාව පිළිබඳව. ප්‍රායෝගික අවස්ථාව ඉස්මතු කරපු කාරණාව පිළිබඳව. එහෙම නැතුව අපට තේරෙන වැටහෙන විදිහට ගැළපීමකට ඉඩ නොදී හැම එකම මේ පැත්තට යොමු වෙලා බලන්න ඕනේ. ගිය සතියේ ප්‍රකාශ පැහැදිලි කරලා පෙන්නවා සතිපට්ඨානය පුරුදු කරනකොට සතිපට්ඨානයේ ප්‍රායෝගික වඩනකොට ඒකායන මගවන සතිපට්ඨානයට යනකොට බුදුරන් වහන්සේ පෙන්වපු සියලු සංක්ෂිප්ත ධර්මයේ සියලු දහම් විවරණ ඒ තුළට අන්තර්ගත වෙලා තියෙන බව. ඒ සියලු දේවල් ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාවක් ඉස්මතු වෙමින් වර්තමාන අවස්ථාව සඳහා යොමු කරන දෙයක්. ඒකට එක එක කරුණ විග්‍රහ කරා. අපි ආනාපාන සතිය ගැන දෙසරේ කායනුපස්සනා කොටස විග්‍රහ කරපු තැනදී කතා කරා. එතකොට එතනින් කායනුපස්සනාව ඉවරයි. කායනුපස්සනාව කියන කරණ ඉවරයි. දැන් අපට මතක් වෙන්නේ කායනුපස්සනාව කියනකොට තවත් කොටසක් තියෙනවනේ කියලා. හැබැයි ඒක තව කායනුපස්සනාවේ කොටසක්. කායනුපස්සනාව කියනකොට කයෙහි කයano සිහිය පවත්වනවා කියනකොට ප්‍රායෝගික වර්තමාන සත්‍ය දකින සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාව විශ්මතු කරන තැනදී ආනාපාන සතිය කියන්නේ කායනුපස්සනාව. ඒක ඒක එකක්. හැබැයි කායනුපස්සනාව කියන එක විග්‍රහ කරනකොට නැත්නම් ඒකේ සියලු අර්ථය විග්‍රහ කරනකොට ඒ අර්ථයට අනිත් කාරණා වෙන් වශයෙන් වෙනත් ක්‍රමයකට ඒ අර්ථය ඉස්මතු වීමක් මිසක් කායනුපස්සනාවේ තවත් අරකටම ගත යුතු නැත්නම් පළවෙනි විග්‍රහ කරපු දෙයටම ගත යුතු ඒකටම එකතු කර යුතු කාරණාවක් නෙවෙයි. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. පුණජ පරම්පික්කවේ බික්කු මම මහණින් නැවත වතාවක් කියනවා තව කාරණාවක් පිළිබඳව. අවසන් කරා මෙන්න මෙහිමයි කායයන් පස්සනාව කියන්නේ එවම්පි බික්කවේ බික්කු කායේ කායයන් පස්සී විහෙරති කියලා ආනාපාන සතිය විග්‍රහ කරද්දී අවසන් කරා. මෙන්න මේකටයි මහණෙනි කයෙහි කයානෝ දකිමින් වාසය කරනවා කියන්නේ කියලා අවසන් කරා. එතකොට ඒ කයෙහි කයානව දැකීම පිළිබඳව විග්‍රහ කළා. තවත් කයෙහි කයානව බැලීම පිළිබඳ ප්‍රතිපදාවක් තව විග්‍රහයක් තමයි පෙන්වන්නේ. අරකට වෙනම අලුතින් ඇතුල් කරන කෑනලක් නෙමෙයි. තව ප්‍රතිපදාවක්. අන්න එතන මම මේ පැහැදිලි කරන්න උත්සාහ කරේ මේක ප්‍රායෝගික අවස්ථාවක් කියන එක. ප්‍රායෝගික අවස්ථාවේදී අපි බලන්නට ඕනේ කායයි කායાનුපස්සී විරද වාසය කරන්න ඇති කොහොමද කියලා. ඒ එකින් එක අවස්ථාවත් එක්ක බලන්නට ඕනේ. එකින් එක අවස්ථාවත් එක්ක ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නට ඕනේ. ඒ අවස්ථාවේ අපට හම්බ වෙන්නට ඕනේ සක්කාය දිට්ඨිය දුවෙන ප්‍රතිපදාව. ඒ අවස්ථාව අපට හම්බ වෙන ප්‍රායෝගික අවස්ථාව. ඒකයි සතිපට්ඨානයේදී ආතාපි සම්පජානෝ සතිමා වීරිය, සිහිය නුවණ මේ ඔක්කොම කැටි වෙනවා. ඒ වගේම විනය රෝකේ අවිජ්ජා දෝමනස්ස. අවිජ්ජා දෝමනස්සේ දුර වෙනවා. එතකොට එතන මොකද්ද මේ පැහැදිලි කරන්නේ? අවිජ්ජා දෝමනස්සේ දුර වෙනකොට කාමයන් අතහැරිලා. සිහියෙන් වර්තමානයට යොමු කරගෙන ප්‍රායෝගික අවස්ථාවට. මේ ප්‍රායෝගික අවස්ථාවට එන්නට ඕනේ. එකයි කර නුවණ තියෙන්නේ. නුවණ යොමු නැත්නම් අපිට ප්‍රායෝගික සිහිය පිවිත්වීම කියන එක හම්බෙලා නැහැ. ඒ ප්‍රායෝගික සිහිය පැවැත්වීමට වීරියක් යොමු වෙන්නට ඕනේ. වෙන දේවල් වලට යන්නේ නැතිව ප්‍රායෝගික අවස්ථාවටම සිහිය පවත්වන්න වීරියක් යොමු වෙන්නට ඕනේ. මෙන්න මේ අවස්ථාවට ආපු තැනදී තමයි මේ ප්‍රතිපදාව හම්බ වෙන්නේ. මොකද මෙය ප්‍රායෝගික සක්කාදිට්ඨිය දුර වෙන ප්‍රතිපදාවක හම්බ වෙන දෙයක්. දැන් අපි ගත්තොත් අපි ඊළඟට තියෙන දේ ගැන හිතන්න ගත්තොත් කලින් වෙච්ච දේ ගැන හිතන්න ගත්තොත් අපි ප්‍රායෝගික අවස්ථාවට යමු වෙලා නැහැ. හැබැයි ඊළඟට වෙන්න තියෙන දේ කලින් වෙච්ච දේ ගැන කල්පනාව අර අභිජ්ජා දෝමනස්ස දුරු කරන්න. අපි හිතමු කාමයන් ගැන හිතනවා නම් කලින් ඔන්න දුරු කරන්න. ඒ වගේම ඉස්සරහා වැඩක් ගැන හිතනකොට අපට ඒක ගැන තරහක් මොකක් හරි එන විදිහ දෙයක් ඒක දුරු කරන්න. අපේ එක එක තැන් වලට විසිරෙන ගතිය දුරුකරනද අන්න සමහර දේවල් උපකාරින්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම එකතු වුණාම තමයි මේ සතිපට්ඨානෙ පැහැදිලි කරන්නේ. මේ මේ විග්‍රහය. අන්න ඒ අවස්ථාවේ කරන වැඩේ. يعني ආතාපි බව, සති බව, සම්පජන්‍ය බව, අභිජ්ජාදවනස දුරු වෙච්ච බව. අන්න ඒකත් එක මෙන්න මේ විග්‍රහය ප්‍රායෝගික අවස්ථාවේ විග්‍රහය හම්බෙන්නට ඕනේ. එහෙනම් මෙන්න මේ ප්‍රායෝගික අවස්ථාවට යොමු වෙලා අපි කොහොමද භාගතුන් වහන්සේ පෙන්නපු මේ දර්ශනය ඇති කරගන්නේ? ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති තිතෝ තිතෝ මිති පජානාති නිසින්නෝ වා නිසින්නෝ මිති පජානාති සයානෝ වා සයානෝ මිති පජානාති යතා යතා වා පනස්ස කායෝ පනිහිතෝ හොරි තථා තථානම් පජානාති ඔන්න බුදුරණවහන්සේ විග්‍රහ කරා අපි දැන් මේක දන්නවා මේකට කියනවා ඉරියාපතේ කියලා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා. නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න බව දැනගන්නවා. යම් යම් ක්‍රියාවක් කරනවද ඒ ඒ ක්‍රියාව දැනගන්නවා. එතා යතාවම් 50 කායෝ පනිහිතෝ හෝ චතාතතතම් පජානති. දැන් මේ දැනගන්නවා කියන කාරණාව ඇයි එහෙම කියන්නේ? ප්‍රායෝගික වර්තමාන අවස්ථාව තුළ දර්ශනයකට යන්න සක්කාය දිට්ඨිය දුර වෙන ප්‍රතිපදාවකට යමු වෙන්න අපට අවශ්‍යයි ඒ ප්‍රායෝගික අපට ප්‍රකට වෙන අවස්ථාව දැනගන්න. මේකට ආතාපි සම්පජානෝ සතිමා කියන දේ නැතුව බෑ. සිහිය, වීරිය, නුවණ. ඔන්න දැනගත්තා. මොකද්ද ප්‍රායෝගික වර්තමාන අවස්ථාව? තමා තුලින්. දැන් අපි ගොඩක් වෙලාවට ඊළඟ එක නම් පිටගෙන ඉන්නවා. අපට ඊළඟට ඊළඟ එකට අවධානය යනවා. එතකොට අපි නිවැරදිව හිටගෙන ඉන්න කාරණාව දැනගෙන නැහැ. මොකද ඊළඟ එක ගැන අපි හිතන්නේ, ඇවිදින්න එක ගැන. හිටගෙන ඉන්නවනම් ඒ අවස්ථාව අපට ප්‍රකට වෙන්නට ඕන. ඇවිදිනවනම් ඇවිදින අවස්ථාව අපට ප්‍රකට වෙන්නට ඕන. ඉඳන් ඉන්නවනම් ඉඳන් ඒ ඒ ඒ ඒ අවස්ථාව ප්‍රකට වෙන්නට ඕන. ඒ ඒ අවස්ථාව ප්‍රකට වීම මිසක් ඊට කලින් අවස්ථාව සහ එතනින් එහා අවස්ථාව ගැන නෙමෙයි. මෙන්න මේක තමයි දර්ශනයක් කරා යන්න, සක්කාය දිට්ඨිය කැඩෙන ප්‍රතිපදාවක් කරා යන්න අවශ්‍ය මූලිකම දේ. ඒ තමයි දැන් අපි අපේ ජීවිතේ ප්‍රායෝගිකව හම්බ වෙන දේ. දැන් ඔබ ඔබ හැමතෙම මේ අවස්ථාව තුළ ඉඳන් ඉන්න බව දැන ගැනීමක් තියෙනවා. එතකොට මේ දැන ගැනීම මේ ඉඳන් ඉන්න බව දැන ගැනීම කොයි විදිහටද සිදු වෙන්නේ? දැන් මෙතනත් පෙන්නනවා අපි අර කලින් පැහැදිලි කරා වගේම ඉති අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති අජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති මේ පෙන්නප විග්‍රහය කියන්නේ ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ තියෙන ඉරියව්ව ඒ ආකාරයෙන් දැනගන්න බව පෙන්වපු විස්තරය කියනවා ඒක කියනවා ඒ විදිහට කියනවා ඒ පෙන්නපු දේ කියනවා අජත්ත කයේ කයානුව දැකීම බහිද්දා කයෙහි කයානුව දැකීම අජත්ත බහිද්දා කයෙහි කයානුව දැකීම. එතකොට කයෙහි කයානුව දැකීම. දැන් එහෙමනම් අපට හම්බ වෙන්නට ඕනේ ඒ පෙන්නපු කාරණාවේ කොහොමද දැන් අපි මෙතන විග්‍රහ කරගන්න යන්නේ ඉස්සෙල්ලාම අජත බහිද්දනේ. නමුත් මේ විදිහටයි ඉති අජ්ජත්තන්වා කායේ කායanපස්සේ විහෙරති. කෘත්‍ය මොකද්ද? අජ්ජත්තනෙමි. කායේ කායanපස්සේ විහෙරති උන එක. බහිද්දා කායේ කායanපස්සේ වුණ එක. අජ්ජත් බහිද්දා කායේ කායanපස්සේ විහෙරවන එක තමයි කෘත්‍ය. උනදී වෙන වැඩේ. එහෙම නැතුව අපි ඒකට මුල් තැන දෙන්නේ නැතුව අජ්ජත්ත්වය සහ බහිද්දා කියන එකට මුල් තැන දුන්නොත් ඔන්න අපි අර වෙන වැරදි පැත්තකට යමු වෙනවා. පෙන්න දෙන්නේ ওই විදිහටයි කයෙහි කයano වාසය කරේ. එතකොට සිදුවුනේ කෝකද? මෙසේ සිදුවුනේ කෝකද? අර කරපු කියපු කාරණාවේදී අජ්ජත් බහිද්ද අජ්ජත් බහිද්ද. කෘත්‍ය කලේ මොකද්ද? කයෙහි කයano වාසය කිරීම. කලේ කයෙහි කයano වාසය කිරීම. එතකොට සිදුවුණා ඒ කයෙහි කයano වාසය කිරීමේදී අජත්ත බහිද්දා අජත්ත බහිද්දා. ඔය ටික සිදු වුණා. ඔන්නක හොඳට හිතන්න, කල්පනා කරන්න. එහෙම නැති වුණොත් එහෙම අපි ප්‍රායෝගික වර්තමාන අවස්ථාවට යොමු නොවි වෙන මොකක් හෝ කරන්න යනවා. හොඳට හිතන්න මේ පෙන්නපු ධර්මය ප්‍රායෝගික වර්තමාන අවස්ථාව තුළ වර්තමානයේ ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාවක් විය යුතුයි. වර්තමානයේ ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාවක් විය යුතුයි මේක. එතනදී ප්‍රායෝගික වෙනදී නැතුව අපි වෙන දෙයකට යොමු වෙනවා නම් එතන අපි මොකද වෙන දෙයකට යොමු වෙනවා කියන එක දැක්මක් වෙන්නේ නැහැනේ කල්පනාවක්. ප්‍රායෝගික දේ නැතුව වෙන දෙයකට මෙනවනම් ඒක කල්පනාව. මම මුලින් කිව්වා ඒ කල්පනාව අපට අවිජ්ජහ දොමනස දුරු කරගන්න හේතු වෙන්න පුළුවන්. නමුත් සත්‍ය දකින්න දෙයේදී අර අවිජ්ජහ දොමනස දුරු වීමත් එක්ක සත්‍ය දකින්න දෙයේදී සක්කායදිට දුරු වෙන ප්‍රතිපදාවක් එන්නට ඕනේ. එතකොට මේ කියපු කාරණාව තුලම කියවෙනවා මොකද්ද ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති කියනවා. තිතෝවා තිතෝම්මිති පජානාති. නිසින්නෝවා නිසින්නෝම්මිති පජානාති. සයානෝවා සයානෝම්මිති පජානාති කියලා කියවන දේ තුලම හම්බ වෙනවා. ඒ කියපු කාරණාව තුලම මේ අජත්ත කියන මේ විග්‍රහයේ අන්තර්ගතයේ අප තේරුම් ගන්න යනකොට ඇවිදිනවා ඉඳගෙන ඉන්නවා හිටකන ඉන්නවා නිදිනවා. ඇවිදින්න ඉන්න බවක් ඉඳගෙන ඉන්න බවක් හිටගෙන ඉන්න බවක් නිදියන් ඉන්න බවක් කියන එක මේ ලෝකයේ කිසිම විදිහකින් යමකින් පැනවීමක් නැතුව හම්බෙන දෙයක් නෙමෙයි. ඒක හොඳට හිතන්න. ඇවිදිනවා හිතගෙන ඉන්නවා කියන එක හම්බ වුණේ පිට ඉන්න මිනිස්සුෙකුට නෙමෙයි. මේ මගේ ප්‍රායෝගික අවස්ථාව නෙමෙයි. වර්තමාන ප්‍රායෝගික අවස්ථාව මගේ. එතකොට මේ ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, ඇවිදිනවා කියන මේ අවස්ථාව හම්බවීමක් තියෙනවා. ඒ අවස්ථාවක් තියෙනවා, අවස්ථාවක් බව හම්බවීමක්. ඔන්න හිතන්න මේ කාරණාව. විඥාන නාම රූප ක්‍රියාව කියන එක ගැන හිතලා බලන්න. ඒකත් එක්ක විඥානය කියන්නේ විඥානනයක් දැන ගැනීමක්. කුමක්ද? නාම රූපය. නාම රූපයක් කියන්නේ විඥානනය වීම දැන ගැනීමක්. කුමකින්ද? විඥානයකින්. කිසි විදියකින් පුළුවන් ද නාම රූප කියන එක විඥානනයකින් විඥානයකින් තොරව හම්බ හම්බ වෙන්න බෑ කිසි විදියකින් විඥානයක් පුළුවන්ද නාම රූපකයෙන් තොරව හම්බ වෙන්නට ඒත් බෑ පටිච්චසමුප්පාදය ගැන හිතන්න පටිච්චසමුප්පාදේ ජරා මරණ කියන එක කිසි විදියකින් පුළුවන් ජාතියෙන් තොරව හම්බෙන්න බෑ ඒ වගේම තව එකක් හිතන්න අපි මේ බුදුරණවහන්සේ පෙන්නපු මේ ගමන යන ප්‍රතිපදාව යන්න හදන්නේ මේ සාමාන්‍ය පෘතජන මානසිකත්වයක නෙවෙයි කියන එක හිතන්න. ජරා මරණ කෙනෙකුට තේරෙනවා ජාතිය නැතුව. ඒ කාටද ලෝකයට? දැන් ප්‍රතිපදාවක් පෙන්වන්නේ ජරා මරණ කියන එක නුවණැති කෙනෙකුට සිහිය වීරිය යුක්ත නුවණැති කෙනෙකුට ජාතියෙන්තරව හම්බෙන්නේ නැහැ. ජාති භවයෙන්තරව හම්බෙන්නේ නැහැ. භවයේ උපාදානෙන්තරව හම්බෙන්නේ නැහැ. එනම් එකක්වත් හුදු ඒකාන්ත තනි දෙයක් නෙමෙයි. හැම එකක්ම තව එකක් එක්ක හම්බෙන දෙයක්. මෙන්න මේකත් එක්ක හොඳට හිතලා බලන්න මේ ගච්ඡන්තෝවා ඇවිදිනවා කියන එක. ඒක හුදු ක්‍රියාවක්ද? දැන් අපි කතාවට හුරු වෙලා ඉන්නවා. විදීමක් තියෙනවා විදවන්නේක් නැහැ. ඒ වගේම නිවීමක් නිවන්නේ නේ අපි ගොඩාක් අර විදිහ කතාව කුරුලා තියෙනවා. හැබැයි රිදීමක් කියනකොට දැන් අපි බලන්න ඕනේ අපේ ප්‍රායෝගික වර්තමාන අවස්ථාව එක්ක මිසක් කල්පනාවකින් නෙමෙයි. දැන් මේ නිවන නෙමෙයි ප්‍රායෝගික අවස්ථාව. විඳීමක් කියන එක විඳවන්නේ නැතුව හම්බ වෙන්නේ කොහොමද? විඳීම කාටද හම්බ වුනේ? කවුද විඳීම මැන්නේ? මොකටද හම්බ වුනේ? අපි කල්පනාවකින් කියන්නේ මෙතන විදවන්නේක් නෑ කියලා. එහෙනම් අපට යමක් හම්බ වෙනවනම් යමක් ප්‍රකට වෙනවනම් හම්බ වෙන ප්‍රකට වෙන දේ හම්බ වෙන්නේ ප්‍රකට වන්නේ එක තියෙනවා. අර කලින් කියපු උදාහරණ ගැන හිතන්න විඥාන නාම රූප ක්‍රියාව මෙන්න මේ කරුණ ගැන හොඳට හිතන්න. ඒ වගේ මේ ලෝකයේ කිසිම දෙයක් ඔබ හොඳට හිතලා බලන්න කල්පනාවකින් තොරව ප්‍රායෝගික අවස්ථාවත් එක්ක හුදකලා තනිව දෙයක් හම්බෙනවද යමෙක් කිව්වොත් හුදකලා තනිව දෙයක් හම්බෙනවා කියලා ඒ දේ කුමක්ද ඒ කීම තුලම කියවෙනවා ඒක එක්ක ඉබේ තියෙන්නේ ඒක සාස්වත දෙයක් ඒක ඉබේම නැති වෙන උච්ඡේදයක් එතකොට එන එක තමන් කරපු දෙයක් දැන් දෙවියම අවපුදයක් ඒ තනියම තියෙන්නේ. පටිච්ච සමුප්පන්න කියන කාරණාවට යොමු වෙලා නැහැ. යමෙක් කියනවා නම් හුදකලාව යමක් තියනවා කියලා. එහෙනම් බුදුරණවහන්සේ පෙන්වපු ධර්මයේත් එක්ක අපි දන්නවා හැම දෙයක්ම තියෙන්නේ පටිච්ච සමුප්පන්නව. ප්‍රත්‍යයෙන් ඉදීමත් එක්ක. එහෙනම් ඇයි අපි අපේ ප්‍රායෝගික වර්තමාන අවස්ථාවට සිහිය පිහිටවන තැනදී පටන් ගැනීමටම අපි යොමු කරගන්නේ නැත්තේ මේකත් තනි හුදකලා ඉබේ දෙයක් නෙමෙයි දෙයමවපු දෙයක් නෙමෙයි තමන් කරපු දෙයක් නෙමෙයි මේකත් පටිච්චසමුප්පන්න දෙයක් කියලා යොමු වෙන්නේ නැත්තේයි මේ කියපු කාරණාවට යොමු නොවන නිසා මොකද බුදුරණවහන්සේ පෙන්වීමේ කයේ කය අනුව දැකීම එතකොට මේ කියමන තුළම තියෙනවා කය කියලා හුදකලා දෙයක් එක්ක යන්න නෙමෙයි කියන්නේ. කයෙහි කය අනුව බලන්න. එහෙනම් කයෙහි කය අනුව බලන්නට නම් ඒක අනුව බැලීම සඳහා තව සම්බන්ධයක් තියෙන්නට වෙනවා. ඒ ගොඩනැගීමක් ඉස්මතු වෙන්නට වෙනවා. එහෙම නෙවෙයි. එහෙනම් මේ කියපු කාරණාව තුළම ඉස්මතු වෙලා තියෙනවා කුළු ගැන්විලා තියෙනවා ගච්ඡන්ත බව, ඇවිදින බව, ඉඳන් ඉන්න බව හම්බවීම එක්ක ලැබුණ දෙයක්. හම්බවීම හම්බවන්නේක් එක්ක ලැබුණ දෙයක්. ඒ කියන්නේ මොකද්ද? මට ලැබුණේ ඉඳගෙන ඉන්න බව. දැන් එතනම තියනව නේද? ඒ ගැනීම තුලම තියනව නේද? මම ඉන්නා බව මට හම්බවීමක්. දැන් අපි යන්න මේ ප්‍රතිපදාව මොකකටද යන්නේ? ඕක වැරදි බව හම්බෙන්නටනේ. අපි මේ දහම් මාර්ගයේ යන ප්‍රතිපදාවේදී අපට යොමු වෙන්නේ සක්කායදිට්ඨිය කැඩෙන එකටනේ. ඔක වැරදි බව හම්බෙන්නටනේ. නමුත් අපට පටන් ගන්නකොටම හම්බෙන දෙයක් තියෙනවා. ගච්ඡන්ත බව, ඇවිදින බව, හිටගෙන ඉන්න බව, ඉඳගෙන ඉන්න බව, හම්බ වුණ මම ඇති බව. ප්‍රතිපදාව තුළදී සක්කාය දිට්ඨිය කැඩෙන එක ඉස්මතු වෙන්නට නම් ඔයදී වැරදි බව නේද මේකෙදී හම්බ වෙන්නට ඕන නැත්තේ. ඔයදී වැරදි බව හම්බ වෙන්නට ඕන. ඒ කියන්නේ මම ඉන්න බව සහ කියන්නේ මම මම ඉන්න බව නැත්නම් මම බව දැන් මට ප්‍රායෝගිකව ගච්ඡන්ත බව හම්බ වුණා. ගච්ඡන්ත ඇවිදින බව ඉඳගෙන ඉන්න බව මෙන්න මේක මේ මැනීම වැරදි බවනි හම්බෙන්න උනැත්තේ. එතකොට අපිට යමක් මොනවා හෝ දෙයක් හම්බුණා නම් එතන සංස්කරණය වෙච්ච දෙයක් කියන නුවණ ඔන්න එවිලා තියෙනවා. මොකද යමක් පුරුදු කරන්න සද්ධර්ම ශ්‍රවණිය ඕන වෙනවනේ. ඒක අහලානේ මේ දෙයට යමු වෙන්නේ. දැන් එහෙනම් ප්‍රායෝගිකව අපට හම්බ වුණා කයෙහි සිහිය පිහිටවද්දී ඉරියව්ව ගැන අවධානය යොමු කරද්දී මම ඉරියව්වක් එක්ක සිටින බව. අපි මම මේ ඉරියව්වේ නෑ කියලා කල්පනා කරන එක ඒක ප්‍රායෝගික අවස්ථාව නෙමෙයි. ඒක කල්පනාවක් නේ. අපි හිතනවා නෑ කියලා එහෙම එක. ඒක ප්‍රායෝගික ගෝචර වීම නෙමෙයි කල්පනාවකින් නෑ කියලා හිතීම. ප්‍රායෝගිකම අවස්ථාව මට හම්බ වුණා ඉරියව්වක ඇති බව. අපි මේ ඉරියව්ව මෙහෙමයි, මේ ඉරියව්ව මෙහෙමයි, මෙහෙම දෙයක් කියලා කල්පනා කරන්න යනකොට අන්න ප්‍රායෝගික අවස්ථාවට එහා ගිහිල්ලා වෙන එකක් තමයි ප්‍රායෝගික වෙලා තියෙන්නේ. දැන් මේක නෙමේ ප්‍රායෝගික වෙන එකක්. එහෙනම් ප්‍රායෝගිකවම අපට හම්බෙච්ච දේ තමයි මේ දැන් ඉරියව්වක් ඉඳගෙන ඉන්න බව මට හම්බ වුණා. ඒක බොරුවක් නෙමෙයි. ඒක ඇත්තක්. මට මම මම ඉඳගෙන ඉන්න බව හම්බ වුණා. මමයි එක මැන්නේ. ඒක ඇත්ත. එහෙනම් මම මට මම ඉඳගෙන ඉන්න බව හම්බ වීම නම් වූ ඉරියව්ව කෙසේ හටගත්තද? ඒක එක අණුව බලන්න යනවා. එහෙනම් ඒකට බන්ධනයක් තියෙනවනේ. ඒ කියන්නේ ඒකට පටිච්චසමුප්පන්න බවක් තියෙනවනේ. බන්ධනයක් පටිච්චසමුප්පන්න බවක් නැත්තම් ඒක හොයන්න බෑනේ. එහෙනම් ඒ ඉරියව්ව කොහොමද මට මේ ඉරියව්ව හම්බුනේ කියලා හොයන්න යන්න වෙනවා. මටනේ හම්බුනේ. මම ඉඳලානේ. ඔන්න දැන් ප්‍රායෝගිකවම මට හම්බෙලා තියෙනවා මම ඉන්න බව. මට ඉරියව්වක් ඇති බව හම්බුනා. දැන් මේක ඇති උනේ කොහොමද? ඔන්න හොයන්න යන්න වෙනවා. අන්න දැන් කයෙහි කය අනුව හොයන්න තමයි දැන් පෙළඹෙන්නේ. ඒ හොයන කයෙහි කය අනුව මොකකද එතකොට හම්බ වෙලා තියෙන්නේ? ඉති අජ්ජත්ත බව, ඉති බහිද්දා බව. ඒ කියන්නේ අජ්ජත්ත බව, බහිද්දා බව. මේ අර අන්‍යෝන්‍ය බවක්. ඒ කියන්නේ අන්‍යෝන්‍ය කියන්නේ එකකට ප්‍රත්‍ය බවක්. යමක් හා සම්බන්ධ බවක් හම්බෙලා තියෙනවා. මේකත් එක්ක තමයි දැන් හෙවීමකට යමු වෙන්න එක පැත්තකින් විතරක් හොයන්න බෑ. අපි අර එක පැත්තකට විතරක් දාලා හොයන්න ගියොත් අපි එක්ක යනවා ඒ ඉරියව්ව මමම කියලා. එතනින් එහා බාහිර. ඒතකොට ඒක ප්‍රායෝගික නෙමෙයිනේ. වර්තමානයේ නෙමෙයිනේ. මොකද වර්තමානයේ වුණා නම් වෙන දෙයක් වෙන්න විදියක් නැහැනේ. එහා පැත්ත මැනීමක් වෙන්න විදියක් නැහැනේ. අනික් කෙනා මැනීමක් වෙන්න විදියක් නැහැනේ. වර්තමානයේ ප්‍රායෝගික වුණා නම් එක වෙන එකක්. එක ඊට පස්සේ එකක්. එක වෙන මැනීමක් කාලයක් එක්ක. මේ ප්‍රායෝගික අවස්ථාව තුළ මේ වර්තමාන අවස්ථාව තුළ මොකද්ද හම්බෙන්නේ? මට යමක් හම්බෙලා තියෙනවා. මමම ඒ ඉරියව්ව කියලා හම්බවීම. උනාට සක්කාය දිට්ඨි විග්‍රහය තියෙන රූපය මම රූපය තුළ මම ඉන්නවා. ඔය විදිහ අපට දේවල් හම්බෙලා තියෙනවා. හැබැයි මම සහ බාහිර නැත්තම් මෙන්න මේ දෙකක් එක මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් නැත්නම් එකින් එක ප්‍රත්‍යක් එකයි මේ හම්බුනේ කියලා ගෝචර වුණා නම් ඒ ගෝචර වීම තුලම යාට සක්කාය දිට්ඨිය හම්බෙලා ඒ කියන්නේ මම කියන කාරණාව හම්බෙලා දැන් එහෙනම් මේ සිහිය පිහිට වුණ ප්‍රායෝගික වර්තමාන කය කියන සිහිය පිහිටවීපේ කාරණාවේ අනුව බැලීමට අන්න ආතාපි සම්පජානෝ සතිමා කියන කාරණාවත් එක්ක එයා යොමු වෙනවා. අන්න මනාකොට දැනගන්න ප්‍රතිපදාව. මේක මේ අපි අහලා තියෙනවනේ පහරසුත්ති ක්‍රමානුකූල ගැඹුරට යන්නේ කියලා. ඉස්සල්ලාම ඒ සිහිය දැනගත්තා. දැන් මේක තව හොයන්න අන්න ක්‍රමානුකූල ගැඹුරට යන්න. මොකද බුදුරණවහන්සේගේ ප්‍රතිපදාව තියෙන එක තැනකින් නතර වෙන්න නෙමෙයි. එතනින් අනිත් එක ඉස්මතු වෙනවා. විසුද්ධි සූත්‍රවල මොකද දැන් විසුද්ධිය ගැන අපි විවිධ දවල් කතා කරනවා. ඒ වගේ එක ක්‍රමානුකූලත්වයක් හතවිනි සූත්‍ර විග්‍රහ කරනවා. එතකොට මේ එකකින් අනිකට යොමු වෙන්න තියෙනවා. නතර වීමක් නෙමෙයි. මුලින්ම සීයේ පැවැත්තුව හම්බ වුණා මට ඉරියව් ඇති බව. දැන් මට ඉරියව් ඇති බව හම්බ වීම ඒකේ කුළු ගැනිලා තියෙනවා. අපට ආයි අලුතෙන් එක හොයන්න දෙයක් නැහැ. අපට හොයන්න තියෙන්නේ මට ඉරියව් හම්බ වීම කියන එක නෙමෙයි. හොයන්න තියෙන්නේ මොකද්ද? හම්බ වෙච්ච කයේ කය අනුව බලන්න. හැබැයි හම්බ වෙච්ච කයේ කය අනුව බලනකොට අපිට මේ පටිච්ච සමුප්පන්න බව හම්බ වෙන්නට ඕන. හම්බෙච්ච කයේ කය අනුව බලනකොට පටිච්ච සමුප්පන්න බව හම්බ වෙන්නට ඕන. ඒක ඊට පස්සේ යන විග්‍රහ කරනවා. දැන් හොයන්න පෙළඹෙච්ච කෙනාට. එතකොට ඒ හොයන දේදී ඔන්න අජත්ත කියලා මම හම්බෙලා මට එහා දෙයක්ත් හම්බෙලා මොකද පැවැත්මනේ හම්බෙන්නේ. හුදකලා දෙයක් නෑ මම වෙනම හුදකලාවයි ඉරියව වෙනම හුදකලාවයි. නැත්නම් මම ඉරියව්වට බැහැගෙනයි. ඒකත් ඒකාන්ත දෙයක් නේ. මමයි ඉරියව්වයි එකයි. ඒ ප්‍රතිසමුපන්න බවක් නෑ. ඒකත් තනි එකක්. ඒකත් හුදකලා එකක්. ඒකත් සාසත එකක්. දැන් ඒක නෙමෙයි. ඔන්න අන්‍ය ප්‍රතිබවක් හම්බෙලා. එහෙනම් ඒ ප්‍රතිබව හම්බෙනකොටම ඔන්න ඒක හොයන්න පටිච්චසමුප්පාදේ හොයන්න යොමු වීමක්ම ඇති වෙලා තියෙනවා. මොකක් මොකක් හොයද්දිද? කයෙහි කය අනු හොයනකොට. ඊළඟට බුදුරණවහන්සේ ඉස්සර කරනවා සමුදය ධම්මානුපස්සීව කයස්මින් විහෙරති. වය ධම්මානුපස්සීව කයස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීව කයස්මින් විහෙරති. දැන් එහෙනම් වය නෙමේ නැතිවීම නෙමේ. මොකද අපිට හැම වෙලෙම සිහිය පිහිටවලා ඒක නැති වෙනවන්නේ දකින්න කැමති. නමුත් බුදුරණවහන්සේ පෙන්නපු දේ තුල පැහැදිලි කරානේ කයෙහි කයානු හොයන්න කියලා කයානු හොයන්නනේ. කයානු හොයන්න සමුදයක්නේ හොයන්න තියෙන්නේ. හට ගැනීමක්නේ මේක අනු හොයාගෙන යන්නනේ තියෙන්නේ. ඒක හේතුප්‍රත්‍ය හොයාගෙන යන්නනේ තියෙන්නේ. හේතුප්‍රත්‍ය හොයාගෙන යනකොට මේ ප්‍රතිබද්ධය නැත්තම් මේ සම්බන්ධය ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් තොරව නෙමෙයි තියෙන්නේ. මම සහ බාහිර මටයි හම්බ වුනේ මේක. මේ කාරණාව අන්න හොයාගෙන යන්න තියෙනවා. පැවැත්මක් ලෝකේ ඕන පැවැත්මක් කතා කරොත් ඕන දෙයක් දෙකක් තියෙනවා. ඒ තමයි පැවැත්ම මොකක් හරි දෙයක් හම්බෙන එක තියෙනවා ඒ දේ තියෙනවා. හම්බවීමත් ඒ දේ. එහෙම නැතුව එකක් කතා කරන්න බෑ. මොකද එකක් කතා කරනකොට මොකකින් දෙක කතා කරේ? මොකකින් හරි කතා කරේ. අන්නේ හම්බවීම තියෙනට ඕනේ. දෙපැත්තක් එක තියෙනවා. දැන් මේ අපි යන්නේ මොකකටද? ප්‍රායෝගික මගේ පුරුදු කිරීමකට. ඔන්න ඔහොම යනකොට දැන් හොයන්න තියෙනවා හටගත්තේ කොහොමද? මේ හම් සමුදේ මොකද්ද? මේ කයේ කය නොයන්නේ කොහොමද මේක හටගත්තේ? දැන් හොයනකොට අපට යොමු වෙන්න තියෙන්නේ මොකද්ද එහෙනම්? හට ගැනීම විග්‍රහ කරපු ආකාරය. විභංග සූත්‍රය ගත්තොත් සතිපට්ඨාන සමුදේ සූත්‍රය ගත්තොත් ආහාර හටගන්නේ ආහාර වලින් කියනවා මේ කය හටගන්නේ. එහෙම නැත්නම් අපට ආයෙ කල්පනා කරන්න තියෙනවා මේවා හටගන්න ප්‍රතිපදාව එතන මේ වැඩපිළිවෙල පටිසමුප්පාදේ. ආහාර ගැන හිව්වත් ඒත් ඒක හම්බෙන්නේ. දැන් අන්න ප්‍රායෝගික අවස්ථාවේ පටිසමුප්පාදේ හොයන්න පෙළඹෙනවා යොමු වෙනවා. කයෙහි කය අනු බලන්නේ කයන පස්සනාව. අන්න දැන් මේකේ පටිසමුප්පාදයේ බලන්ද ප්‍රායෝගිකව යොමු වෙනවා. දැන් අනික් අදාළ නැහැ. ආනාපානයේද සම්පජන්නේද ඊළඟට අනුංගේද නවසීවතිකයේද චිත්තානුපස්සන දැන් ඒවා ප්‍රායෝගික නෙමෙයි ඒවා මේක නොදකපු නිසා ප්‍රායෝගිකව වර්තමානයේ සිහිය පිහිටවා ගත්ත නැති නිසා එක එක දේවල් වලට යොමු වීම. එතකොට ප්‍රතිපදා දුන්නේ ඒකට නෙමෙයි. දැන් ඒ දෙයට යමු වුණොත් එහෙනම් ඒකයි ප්‍රතිපදාව හපව. අපි හිතමු වේදනාවට යමු වුණා නම් වෙන දෙයක්. එතන ප්‍රතිපදාව ප්‍රායෝගික. ඒකට යමු වෙනට ඕනේ හපව. ඒතකොට මේක ප්‍රායෝගික නෙමෙයි. ප්‍රායෝගික අවස්ථාවට යමු වෙන ඕනේ වර්තමානයේ. එතකොට ඔන්න ඒ ගෝචර ඉරියව්ව ගෝචර කෙනත් එක්ක ගෝචර ඉරියව්ව හම්බුණා. මේක ඇති වුණ ආකාරයේ අන්න පටිච්ච සමුප්පාදයට අනුකූලව හෙවීමට යොමු වෙන්න වෙනවා. දැන් අපි මේක මගේ මානසිකාරයත් එක්ක හටගත්ත නැති වුණා හටගත්ත නැති වුණා කියලා යන්න ගියොත් ඒ දෙයත් හම්බුනේ මටනේ. නමුත් මේ අවිද්‍යාව දක්වා බුදුරණවහන්සේ පෙන්වන පටිච්චසමුප්පාදේ අසහායයි. අසාමාන්‍යයි. ඒක අද්විතීය දෙයක්. අන්න ඒකට යොමු වෙනකොට විතරයි මේ සියලු මතවාද දෘෂ්ටි ඔක්කොම තැරෙන්නේ. නුවණින් යුක්තව යමෙක් කල්පනා කරොත් ඒ ප්‍රතිපදාව කිසි කෙනෙකුට කිසි විදියකට නිගා කරන්න බෑ. එච්චරට සුන්දර ප්‍රතිපදාවක් තියෙනවා. එතකොට මෙන්න මෙහෙම ඒ සිහිය පිහිටවපු කය කොහොමද හැදුනේ කියලා ඒක අනුව යන්න සමුදය හැදිච්ච ආකාරයේ හේතුප්‍රත්‍ය ධර්මයේ හොයාගෙන යන්න වෙනවා. අන්න අපි කලින් විග්‍රහ කරා සම්මාදිට්ඨි සූත්‍රයේදී ඒ ප්‍රතිපදාව. විචක්ෂණයකට යමු වෙන්න වෙනවා. මොකද කවදාවත් සම්මාදිට්ඨියට යන්න බෑ විචක්ෂණයක් නැතුව වෙන කිසි ප්‍රතිපදාවක් නැහැ. දැන් මේ ප්‍රායෝගික අවස්ථාවේ සිහිය පිහිටවා ගන්න මේක යමුනේ. අපි අනික් වෙලාවේ කරන්නේ වෙන වෙන දේවල්නේ. එක එක අවස්ථාවේ දේවල්නේ. එහෙනම් මෙතන සිහිය පිහිටවා ගත්ත දේ ඔස්සේ ඔන්න විචක්ෂණයකට යමු වෙනවා. අර ධර්මයේ දැන් අහනවා නෙමේ සිහි වෙනවා අහපු දේත් එක්ක. අන්න පරසෝච ගෝහසයෙන් ආව දේත් එක්ක ඔන්න යෝනිසෝ මනසිකාරයට යොමු වෙනවා. මෙහෙම යොමු වෙනකොට තමයි මොකද්ද වැඩෙන්නේ? අර ප්‍රඥාව වැඩෙන්නේ. සම්මාදිට්ඨිය කරා යොමු වෙනදී. අන්න සක්කාය දිට්ඨිය කැඩෙන එකක් හම්බෙන්නට ඕන. කියන්නේ මම කියලා ගැනීම වැරදි. මෙහෙම අවිද්‍යාපතෙන් කියලා හම්බෙනකොට පටිසමුපාදේ සමුදය සමුදය හම්බෙන තැනදී සමුදය අනුව සමුදය ධම්මානුපස්සීව කයස්යෙන් ඉහෙරති. දැන් මේ සමුදය දකිමින් මේකේ වාසය කරනකොට මොකද වෙන්නේ? හට ගැනීම දකිමින් වාසය කරනකොට අවිද්‍යාව නම් හට ගැනීම අවිද්‍යාව බව හම්බ වෙනවා. ඒ විචක්ෂණයේ තුලින් ගොඩනැගුණ ඥානියත් එක්ක. එතකොට එහෙනම් ඒ නුවණ හම්බෙනකොට ඒ කාරණාව හම්බෙනකොට වයානුපස්සී බවටපත් වෙනවා. ප්‍රායෝගික අවස්ථාවේ වය. ප්‍රායෝගික අවස්ථාවේ වය වෙනකොට තව දෙයක සමුදයක් කතා කරන්න බෑනේ. එතකොට ඒක සමුදයක් නේ හපෝ. ප්‍රායෝගික අවස්ථාවේ වය. දැන් අපිට සාමාන්‍යයෙන් ඔය වය හැම වෙලම තව එකක් හම්බෙලා සමුදේ. නමුත් මෙතන විග්‍රහ කරන්නේ ඒක නෙමෙයි. ප්‍රායෝගික අවස්ථාවේ සමුදයට එක වය හම්බෙනවා. වය හම්බෙදි තව දෙයක සමුදයක් නෙමෙයි. හැබැයි මේක හම්බෙන්නේ මොකටද ප්‍රඥාවට මට නෙමෙයි. මට හම්බෙනවා නම් වයක් අනිවාර්යයෙන් මට හම්බෙන්නේ. තව දෙයක සමුදයක් එකමයි. එහෙම නැතු වයක් හම්බෙන්නේ. ඒ මම ඉන්නවනේ. මට නම් වය හම්බෙන්නේ ඉන්න මට තව සමුදයක් තියෙනවා නැත්නම් මම හම්බෙන්නේ කොහොමද? ඉන්න මට සමුදයක් තියෙනවා. නමුත් මෙතන පෙන්වන ප්‍රතිපදා ප්‍රඥාවට හම්බෙන්නේ. අන්න වය හම්බෙනවා. දැන් මේක තමයි ප්‍රතිපදාව හුරු වෙන්නේ. හට ගැනීම නැතිවීම අනුව දකින. දැන් මොකද වෙන්නේ? දැන් මනින්න යමක් හම්බ වුණා ඒකේ ඒ අනුව දකිමින් වාසය කරනකොට මේ අජත්‍ය කියලා හම්බ වුණ නැත්නම් මේ ප්‍රකට වුණ දේත් ඒ ප්‍රකටත්වය හම්බෙච්ච දේත් අපි උදාහරණයක් ගමු විඥානයත් නාම රූපයත් මෙහි සත්‍ය හොයාගෙන පටිසමුප්පාද හොයන් ගියොත් හරියට දැක්කොත් අවිද්‍යාව තුලින් සකස් වෙන දෙයක් බව විඥානයේ විතරද පිළිසින් දැක්කේ නෑ නාම රූප විතරද පිළිසින් දැක්කේ නෑ නාම රූපයක් දැක්කා විඥානයක් දැක්කා නාම රූපේ සත්‍යයක් දැක්කා විඥානයේ සත්‍යයක් දැක්කා නාම රූපේ සත්‍යයක් දැකලා විඥානයේ සත්‍යයක් දැකලා මේ අසත්‍ය පදනමකින් ගොඩනගෙන දෙයක් බව දකිනකොට මේ පදනම වැරද්ද බවම කුළු ගැන්වීමක් නේද හම් වෙන්නේ. ඇයි වැරදි පදනමකනේ හේතුව? මේ වැරද්දම කුළු ගැන්න ප්‍රතිපදාවක් හම්බ වෙලා අරක අශේෂ විරාග නිරෝධ වෙනකොට ඒ විඥාන නාම රූප අශේෂ විරෝග විරාද විරාග නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහට මේ කයේ කය අනුව දකිමින් වාසය කරනකොට අවිද්‍යාව දක්වාම පටිසමුපාදය හම්බ වෙනකොට හම්බුනේ කුමක සමුදයද? මොකක සමුදයක්ද හම්බුනේ? කුමක්ද දැක්කේ? කුමක කය අනුවද වාසය කරේ? කොයි විදිහටද කයේ කය අනුව වාසය කරේ? ඒ කයේ කය අනුව වාසය කිරීමට අර සිහිය පිහිටවාගත් ඉරියව්ව. දැන් මේක වෙනම පැහැදිලි කරන්නේ නැහැ බුදුරණාහි අජත්තා මේ ගච්ඡන්තෝ සමුදය ඊළඟට අනිත් ගච්ඡන්තු අජ්ජත්ත අජ්ජත්ත ගච්ඡන්ත බහිද්දා ගච්ඡන්ත එහෙම නැහැ. මූලික දේ ගච්ඡන්ත. මෙච්චරයි. එතනින් එහා දෙයක් නැහැ. අතෝ අජ්ජත්ත ගච්ඡන්ත බහිද්ද ගච්ඡන්ත නෙමෙයි. ගච්ඡන්තෝවා. ඔන්න හම්බ වුණා. ඊළඟට යන්නේ මේ සිහිය නුවණ වීරිය දුරු කරන ප්‍රතිපදාව වෙන අලුත් දෙයකට නෙමෙයි අපි යන්නේ. සිහිය නුවණ විරිය වැඩෙන සක්කාය දිට්ඨි දිරුණු ප්‍රතිපදාව. ඒක ඒක ඒක තමයි මෙතනින් හම්බ වෙන්නේ. එතකොට මේ සමුදය හොයාගෙන ගියේ. කයේ කය අනුදකිමින් වාසය කරනකොට මේ කය කියලා හම්බ වෙන ගච්ඡන්ත කියන කාරණාව එක බලන් යනකොට මේ මම කියන ගෝචර කෙනෙක් ගෝචරත්වයක් ගෝචර කෙනෙක් කියන මේ දෙක කිසි විදිහකින් අවිද්‍යාව දුරු නොවි වින්වෙන්නේ. එතකොට එහෙනම් මේකේ නේද මේ සත්‍ය දැක්කේ? කෙනෙක් විඥානේ පිරිසිදු හෙව්වා විඥානේ අවබෝධ කරා විඥානේ සත්‍ය දැක්කා විඥානේ දුරු වුණා කියලා කතා කරොත් ඔහුට නාම රූපේ පිරිසිදු දැකලා නැද්ද? නාම රූපේ දුරු වෙලා නැද්ද? ඉක්ම වෙලා. එහෙනම් අර පෙන්නපු කාරණාවේදී අන්න අජත්‍ය කියන හඹවීම බහිද්දා කියලා හම්බ වෙයි. මොකද මෙත බුදුරණවහන්සේ මෙච්චරයි කියන්නේ. මේ කාරණාවේ ප්‍රායෝගික වර්තමාන සක්කාය දිටි දුර වෙන දෙයක් හම්බෙන්නට ඕන. එතන විතරක්. ආයි වෙන විශාල කල්පනා යන්න දෙයක් නැහැ. ඒ අවස්ථාව. එතකොට දැන් මේ පදනම මේ අජත්ත සහ බහිද්ද නැත්නම් මෙහිම බෙදා මේ විදිහට ගෝචර ගෝචර උනේ මට ගෝචරත්වයත් එක්ක මේක බලන් යනකොට කයේ කයano දකිනකොට ඒ දැකපු කාරණාව අවිද්‍යාව පදනමින් කියලා හම්බ වෙනකොට මොකද හම්බ වෙන්නේ? මේ ගච්ඡන්ත බවත් හම්බ වෙච්ච බවත් දෙකේම වැරද්දද එකක වැරද්දක්ද? ගච්ඡන්ත කියන ක්‍රියාවේ වැරද්දක්ද හම්බ වෙන්නේ? නැත්තම් මම කියන ගැනීම වැරද්දක්ද හම්බ වෙන්නේ? එහෙම නැත්තම් මේ දෙකෙහිම වැරද්දක්ද? මේ දෙකෙහිම වැරද්දක් හම්බ වෙන්නේ. ඒ වැරද්ද හම්බෙලා තියෙන්නේ. හරි දෙයක් නෙමෙයිනේ. ඇයි පදනම අවිද්‍යාව? ඒ වැරද්ද හම්බෙලා. එතකොට මේ වැරද්ද හම්බවීම දකිනවනම් ඒ ඒ විදිහට බෙදා ගැනීම තුළ බෙදාගත්ත මේ මේ පැවැත්ම තුළ වැරද්ද හම්බෙනවනම් ඒ දැක්කේ ඉති අජත්තං වා ඉති අජත්ත බහිද්දා වා කායේ කායන පස්සේ විහෙරති ඔන්න හරියට මේ කාරණාව හම්බ වෙනවා. දැන් මොකද වෙන්නේ? ප්‍රතිපදාව තුළ සක්කාය දිට්ඨිය නිමෙද පහර වැදුනේ. දැන් හිතන්න ඔන්න අපට තරහසිතක් ඇති වෙනවා. නැත්නම් අපට හිතන්න කවුරු හරි දකින්නකොට දැන් මගේ ඉස්සරහා තියෙනවා උණුතර බෝතලයක්. උනෝතර බෝසරය බව හම්බුනවා. ඒ චේතනාව. එතකොට ඒ සංඥාව, ඒ චේතනාව මේකනේ මම කියලා හම්බුනේ. දැන් මේක වෙනමයි මම වෙනමයි නෙමෙයි. අපට හම්බුණා මේ පටිච්චසමුප්පාද පදනමක් එක්ක මෙන්න මේ මැනීමක් නැත්නම් ඒක මට හම්බ වීම. දැන් මේකේ වැරද්ද හරියට දැක්කොත් එතන මම කියලා හම්බ වීම නැත්නම් මේ මැනීම හම්බ වීම. ඒ කියන්නේ අශේෂ විරාග නිරෝධ වෙනකොට මානෙ දුර වෙලානේ. මැනීම දුර වෙලා. අශේෂ විරාග නිරෝධ වෙනකොට අවිජ්ජා නිරෝධ වීමත් එක්ක. මෙන්න මේක හම්බ වෙනවා. එතකොට එතනදී දැන් අපි දකින්නේ ලෝකයේ පැත්තෙන් ලෝකයේ දෙදුරු වුණා කියලා. ප්‍රතිපදාවදී හම්බුනේ සක්කාය දිට්ඨිය වැරද්ද සහ ඊළඟට ප්‍රතිපදාව අවසන් වෙනකොට අසීමානි වැරද්ද අසීමානි දුරු වීම. වෙන දෙයක් නෙමෙයි. ඇයි ගෝචරත්වය සහ ගෝචර කෙනා? ගෝචර කෙනා නැතුව ගෝචරත්වයක් යෙදින්නේ නැහැ. ගෝචරත්වයේ රද්ද ගෝචර කෙනා යෙදි දකිනකොට ඒක මේ බුදුරණවහන්සේ පෙන්න ප්‍රතිපදාව නෙවෙයි. අන්න එතන සක්කාය දිට්ඨිය කරලා නැහැ. මගේ වෙනම කල්පනාවක් විතරයි වෙන ප්‍රායෝගික අවස්ථාවකට ගිහිලා එතන ආයේ ඒ පටිසම්පාද ක්‍රියාව නැත්නම් ඒ සත්‍ය නොදැකීම පදනම මෙතනම ඒ ආකාරයටම සකස් වෙනවා. හැබැයි මේ ක්‍රියා මේ මේ අවස්ථාව තුළදී මේ දැක්මට යොමු වෙලා තියෙනවා. ඒ දැක්මේදී මේ මම කියලා හම්බවීම ගච්ඡන්ත බව තිතිබ අතන් ඉඳගෙන ඉන්න බව හම්බවීම ඒ සංඥාව ඒ චේතනාව ඒ වින්දනය වේදනාව ඒ හම්බෙච්ච රූපය විඥාණය වෙන දෙයක් නෙමෙයි. මෙන්න මේ කාරණාවේ ඇත්ත දැකීමම මම බව එය හම්බවීමේ වැරද්ද නෙමෙයි දෙදලා තියෙන්නේ. ඒක වැරදි නිසානේ. එතකොට එතන වැරදි නම් එය හේතුප්‍රත්‍ය බව දකිනකොට අර උදාහරණ ටික හිතන්නේ කෙසෙල් අරටුව, මායාව, මිරිගුව ඔය ටික ගැන හිතන්නේ. ඒක වැරදි නම් ඒ වැරදි බව එකම හම්බ වෙලා තියෙන්නේ මම බව යෙදීමේ වැරද්ද. ඒක හරිනන්නේ මේ මම මට ඒදී හම්බලා තියෙන්නේ. එතකොට මේ ප්‍රතිපදාව තුළදී සක්කාය දිට්ඨිය කියන කාරණාව වැරදි අන්න රූපං අත්තතෝ සමනුපස්සති කියන එක න රූපං අත්තතෝ සමස්. යෙදේ ඒක යෙදෙන්නේ නැහැ වෙන දෙයක් නෙමෙයි. අර එහෙම යෙදෙන්නේ ඒක නොකරනව නෙමෙයි. එහෙම යෙදෙන්නේ න රූපං අත්ත සමනුපස්සති. න රූපවන්තං වත්තාන. සුත්තම ආර්ය ශ්‍රාවක වෙන තැනදී. එතකොට සුත්තම ආර්ය ශ්‍රාවකුනේ අර තමන් හම්බ වෙච්ච අවස්ථාව තමන්ට ප්‍රායෝගිකව හම්බුන දේ මට දැන් හම්බෙච්ච දේ. දැන් සුත්තම අරිය ශාවක කෙනෙකුට මේ ප්‍රායෝගික අවස්ථාවේ හේතු හොයන් යනවා. ඕක නෑ ශාසනයෙන් පිට. නමුත් අර සිහිය පිහිටවීම ප්‍රායෝගික අවස්ථාවක් හම්බ වීම. එතන මොන මොන හරි දුරු කිරීම. ඕක බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පිටත් තියෙනවා. ඒ නිසා තමයි රූප අරූප සමාපatti එක්ක ගොඩනගලා යන්නේ. නමුත් අර කයෙහි කය අනුව දකින්න අන්න ඒක සුතමාර්ය ශාවකත්වයක් කියන්නේ. ඒක අනිත් ශාසනීය නෑ. ඒ නිසා සක්කාය දිට්ඨිය දුරු වීමක් නැහැ. හැබැයි මේ ප්‍රායෝගිකයේ අවස්ථාවේ සියුම් කරගෙන කරගෙන ගිහිල්ලා රූපේ ඉක්මවනවා. රූපේ ඉක්මවද්දී අරූපය අල්ල ගන්නවා. ඇයි? එය වය වෙනකොට, එය වැය වෙනකොට තව සමුදයක් හම්බෙලා තියෙනවා. හට ගැනීම. ඒක අල්ලගත්තා. ඒක ලෝකයේ පැවැත්ම. මෙන්න මේ විදිහට අල්ල ගැනීමක් එක්කම යන්නේ. සමුදේ හෙවීමක්, පටිසමුපන්න බව හෙවීමක්, සක්කාය දිට්ඨිය දුරු වීමක්. බුදු කෙනෙකුගේ ශාසනය විතරයි තියෙන්නේ. ඒකයි මෙය හොයන්න බැරි වීම නිසායි මේ ලෝකයා අවුලෙන් අවුලටපත් වෙලා ඉන්නේ සසර යන්නේ කියලා බුදුරණාහි දේශනා කරන්නේ. එතකොට මේ පෙන්න ප්‍රතිපදාව තුළ ප්‍රායෝගික වර්තමාන ප්‍රතිපදාව තුළ මොකක්ද හම්බුනේ? ඔය සියලු දේම හම්බුණා. අජත්ත බව, බහිද්දා බව, අජත්ත බහිද්දා බව මේ සමුදේ මේ විග්‍රහය සම්පූර්ණයෙන් හම්බුණා. ප්‍රතිපදාවටම හම්බුණා. ඊළඟට විග්‍රහ කරනවා. බුදුරණවහන්සේ පෙන්නනවා අත්ති කායෝතිව 50 සති පච්චපට්ඨිතා හෝති යව දේව ඥාන මත්තාය ප්‍රතිසති මත්තාය අනිසිතෝච විහෙරති නජකින් චිරෝකේ උපාදීති එවම්පි භික්ඛේ භික්ඛු කායේ කායන පස්සේ විහෙරති දැන් මේ දැනගෙන කරන්නේ ඒකයි මේ පැහැදිලි කරන්නේ කයක් ඇතයි කියලා මේ සිහිය පිහිටවා ගත්තේ. දැන් මේක දැනගත්ත නැති කෙනාට මේක කරන්න බෑ. කියන්නේ කයේ කය අනුවාසය කරන්න බෑ දැනගත්ත නැති කෙනාට. දැනගෙන කරන්නේ. කුමකටද මේ සිහිය පිහිටෙන්නේ? හුදෙක්ම මතුමත්තේ ඥානය සිහිය නුවණ දියුණු කිරීමට එකතු නොවි වාසි කිරීමට අන්න ඒකටයි මේ දැනගෙන සිහිය පිහිටෙන්නේ. කයක් ඇති බව අන අත්තිකායෝති එතනම කියනවා. කයක් ඇති බව ගත්තා. ඉතින් කයක් ඇති බව ගන්නවා කියනකොටම එතන කියවිලා ඉවරයි. ගන්නෙක් ඉන්නවනේ. ඇති බව ගන්නෙක් ඉන්නවනේ. නැත්තේ නෑනේ. ඒක අපට මූලිකව පෙන්වන්න හම්බෙන කාරණාව. ඇයි කයක් ඇති බව ගත්තේ? අති කායෝතුව 57 පච්චපට්ඨිතාය ඥානමත්තාය අන්න සිහිය දියුණු කර ගැනීමට. හුදෙක් ඥානීය දිනු කර ගැනීමට මේ කයක් ඇතයි කියලා ගත්තී. අන්න එකතුණු වී වාසය කිරීමට. එහෙම වාසය කරනකොට මොකද වෙන්නේ? නචකින් චිලෝකේ උපාදීයති. අන්න ලෝකේ කිසිවක් එක උපාදානිය නැති වෙනවා. ඇයි උපාදාන නැතිවන්නේ? මම නෙමෙයි උපාදාන නොකරගන්නේ. අවිද්‍යාවෙන් උපාදාන නැති උනේ. අවිද්‍යාවනි දුරුනේ. අන්න උපාදාන නැති වෙනවා. ඇතයි කියලා ගත්ත කායත් එක්ක මේ සිහිය පිහිටවන් යනකොට මේ ප්‍රතිපදාව හොයන් වඩාගෙන යනකොට අන්න සක්කාදිට්ඨිය කරලා අස්විමානෙ දුර වෙලා නැචකින්ච ලෝක උපාදිති මෙන්න මේකට කියනවා ඒවම්පි භික්ඛවේ භික්ඛු කාය කායන මේකට කියනවා කායේ කායන වාසය කිරීමයි කියලා. දැන් මේක ඒ කායන නිවන් මඟ නෙමෙයිද? ඒ කායන නිවන් මඟ. හැබැයි මේ පින්නපු කාරණාව බුදුන් වහන්සේ පින්නපු කාරණාව කියන්නට ඕනේ. ඒ බුදුරන් වහන්සේ පෙන්නපු කාරණාවදී අපට හම්බ වෙන්නේ මොකද්ද? වර්ධනය කරගන්න දෙයක් මිසක් දියුණු කරගන්න දෙයක් මිසක් දැන් යමක් හරි කියලා එතන නතර වෙන එකක් නෙමෙයි. අනිත් හැම දෙයකම තුල තියෙන එක එකතරම් නතර වෙන දෙයක්. බුදුරණවහන්සේ වෙන ප්‍රතිපද හැම වෙලෙම හම්බෙන්නේ තව ඉස්සරහට යන්න දෙයක්. ඒක අපි හොඳ නුවණින් සිහියෙන් යුක්තව බලන්න වෙනවා. තව එකක් කියනවා බුදුරණවහන්සේ. පුණජ පරම්පිකේ බික්කු අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. සම්මිනිතේ පසාරිතේ සම්පජානකාරී හොති. සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොති. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේට තේනි සින්නේ සුත්තේ జాగෘතේ භාසිතේ තොන්නී භාවේ සම්පජානකාරී හෝති අන්න බුදුරණවහන්සේ පෙන්නනවා. දැන් මුලින් කලින් එකේ විග්‍රහ කර ඉරියව් පිළිබඳව. දැන් විග්‍රහ කරනවා හැම දෙයක් එක්කම. ජීවත් වෙලා ඉන්න හැම අවස්ථාවකම අනසීහිය පිහිටවන එක. හැම ක්‍රියාවක් එක්කම කියනවා. එතකොට මේ මේක මේ මේකට සිහිය පිහිටවගත්ත මේ කය ඇති බව අරගෙන අත්තිකායෝතිවා කය ඇති බව අරගෙන ඒ ඇති බව කයෙහි මොකද්ද හිරියව? වටපිට බලනවා, ඉස්සරහා බලනවා, හැරෙනවා, ඇවිදිනවා, සිවුරු පොරවනවා. ඊළඟට වැසිකිලි කිස කැසිකිලි කරනවා. ඊළඟට කනවා. මේ මෙන්න මේ අත්‍යකය ඇතිකය. කයක් ඇති බව ගත්තදී මෙන්න මේක මොකක්ද කියලා අන්න කය අනු බලන් යමු වෙනවා. ඒක තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරේ. මම අර ඉරියාපතේ එක පැහැදිලි කරා. අන්නේ ඉරියාපතේ පැහැදිලි කරපු විදිහටම ඒ කාරණාව අජත්ත බහිද්දා අජත්ත බහිද්දා වශයෙන් සමුදේවය මෙන්න මේ ප්‍රතිපදාව එක්ක වැඩෙනවා. ඇයි හයක් ඇතයි කියලා සිහිය නුවණ වීර්ය දිනු කරගන්න ගත්තා. අන්න ඒකත් එක්ක හම්බුණා. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා පුණජපරම් භික්ඛවේ භික්ඛු ඉම මේව කයං උද්දම් පාදතල අදෝකේස මත්තක තචපරියන්තම් පූරන් නානපකාරක කාරස අසුචිනෝ පච්චවික්කිත පච්චවික්කති අත්තිමස්මින් කායේ කේසාලෝ මානකා දන්ත තචෝ මන්සන්නහාරු අට්ටි අට්ටි මින්ජං වක්කං හදයන් යකන කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරේ සම්පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සවසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තන්ති උදාහරණයක් දෙනවා සේටා බික්වේ හරියට මෙන්න මේ වගේ කියනවා. ඒ තමයි දහන්නි මල්ලක් අරගෙන ඒ දහන්නි මල්ලේ මෙන්න මේවා මෙන්න මේ වෙන් කර කර බලනවා වගේ. මෙන්න මෙහෙම තමයි ඉම මේව කායන්. මෙන්න මේ විදිහටයි උද්දන් අදෝපාල කළ මෙන්න මේ කයෙහි මෙන්න මේ කරුණ ටික දකින්නේ කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට පැහැදිලි කරනවා බුදුරණවහන්සේ ඒ විදිහට කියලා ඉති අජ්ජත්තං වා කායේ කායන පස්සේ විරති. ඔන්න ඔය විදිහට තමයි ආධ්‍යාත්මික කායේ කායano දකින් වාසය කරන්නේ. බහිද්ධා කායේ කායano දකින් වාසය කරන්නේ. අජත බහිද්ධා කායේ කායano දකින් වාසය කරන්නේ. ඊළඟ හට ගැනීම දකිමින් වෙනසීම හට ගන්නවා වෙනසින ආකාරයේ කය කෙරෙහි දකිමින් වාසය කරන්නේ. කයක් ඇතයි කියලා අරගත්තේ මේ සිහිනුවන වීර්යය දියුණු කර ගැනීමට. දැන් ඔන්න අපි අහලා තියෙනවා සතිපට්ඨාන ආනාපානහති සූත්‍රයේදීත් සිහිය වැඩි කෙනාට සිහිය වැඩිවීමත් එක තමයි ආනාපානහති වදාරන්නේ කියලා. ඒතර මුලින්ම ඒක බුදුරණවහන්සේ පැහැදිලි කරා. ඒතර මේ යන ක්‍රමානුකූලත්වයේ පැහැදිලි වෙනවා සිහිය අපට එක තැනකට ගැනීම සඳහා දැන් අර හුස්ම රැල්ලට සිහිය ගන්න ඒකත් එක්ක යමු වෙන්න අර හොයන්න ලොකු සිහියක් කියන්නේ නේද මේ කීප කාරණා ටිකත් එක්ක අපට කල්පනා කරනකොට මේ එක තැනකට යොමු කරගන්න ප්‍රායෝගික අවස්ථාවට යොමු කරගන්න වර්තමාන අවස්ථාවට යොමු කරගන්න ඇලියම් ගැටීම් දුරු කරගන්න අන්න මේ කයෙහි තියෙන කොටස් ගැන සිහි කරනවා වෙන්මින් වශයෙන් සිහි කරනවා එතකොට වෙන්වෙන් වශයෙන් කයෙහි කොටස් ඇති බව ගැනීම තිබුණේ ඇයි? සිහිය නුවණ වීරිය දියුණු කරගන්න මිසක් වෙන දෙයකට නෙමෙයි. ඒතර කයෙහි කොටස් වෙන්වෙන් වශයෙන් ඇති බව හම්බ වුණේ මට. ඒ හම්බ වුණ බවම මේකේ පැහැදිලි වෙනවා. ඇයි ගත්තනේ ඇති බව? ඇයි ඒ විදිහට කය ඇති වුනේ? මොකද්ද දකින්නේ? අන්න අනුව හොයනවා. හම්බෙච්ච දේ අනුව හොයාගෙන යනවා. කොහොමද මේක හම්බුනේ? මොකද්ද මේකේ හේතුව? ඒක හොයන් යනකොට පටිච්චසමුප්පාදය හම්බෙනවා. කිස් ලොම් නිය දත් සම් මේ කල්පනා කරනවා. දැන් කලින් විග්‍රහ කරපු ඒ වගේ තියෙන්නේ අපට ප්‍රායෝගික ගෝචර දියත් එක්කන්න සිහිය පිහිටීම ගැන විග්‍රහ කරා. ආනාපාන සතිය. ධාතු මනසිකාරේ සති සම්පජාන්නේ ප්‍රායෝගික ගෝචර දිය. දැන් මේක ප්‍රායෝගික ගෝචර දියට අමාරු නිසා අමාරුයි කරන්න. මේක දැන් ඔන්න කල්පනා කරලා අර මේ තමන්ගේ කයේ තියෙන මේ ස්වභාවය ඔන්න හොයනවා. දැන් මේක හොයනකොට මොකද වෙන්නේ? අර අභිජ්ජා දෝමන සතුරු වෙලා ඔන්න සිහිය ටික ටික මෙතෙන්ද පිහිටනවා. ඔන්න ඒක ගත්ත ඇති බව. ඒ ඇති බව ගත්ත කාරණාවේදී මෙන්න මේ ඇති බව හම්බ වුනේ කොහොමද නැත්නම් මේ මේ කය කොහොමද හම්බ වුනේ අන්න අණුව හොයාගෙන යනවා සමුදේ ධම්මානුපස්සී වෙනවා ඒ පටිසමුප්පාදේ හම්බ වෙනවා ප්‍රායෝගිකව සිහියට යමක් හම්බෙච්ච තැනදී ඇති බව හම්බෙච්ච තැනදී අන්න එතරම්ත් මෙන්න මේ විදිහටයි කියනවා. කයෙහි කය අනුවාස කරන්නේ. එතකොට නචකින් කිලෝකී උපාදී. මොකද්ද උපාදාන්න වෙන ලෝකේ? මේ ගත්ත දේ. ඒ ප්‍රායෝගික දෙන්නේ. ඒ උපාදාන නොවෙනවා නම් ඒ උපාදාන නොවුනට පස්සේ අවිද්‍යාව ආශේෂ විරාග නිරෝධී. අනනි වෙනවා. හැබැයි මේ ප්‍රතිපදාව මේ මේ අනිත් ඔක්කොමත් වැඩෙනවා ඊට මොකද ඉච්චර තීක්ෂණ නුවණකට හම්බෙන්නේ ඒක. බාහිදාර චිරිය වගේ විශාල නුවණක් තියෙන කෙනෙකුට අපට ක්‍රමානුකූල ප්‍රතිපදාවේදී මේ අනුපස්සනාවලට යොමු වෙන්න වෙනවා. එතකොට මේ අවස්ථාවේ සියලු බොජ්ජංග ධර්ම, බෝධිපාක්ෂි ධර්ම ඔක්කොම වැඩෙනවා. ඊළඟට බුදුරණා සිග්‍රහ කරනවා පුණජ පරම්පික්කේ බික්ක ඉම මේව කායං යථාටිතං යථාපනීතං ධාත්සෝ පච්ච වෙක්කති අත්තිමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු සේතාපි බුදුරණාහි පැහැදිලි කරනවා මේ කායේ තියෙනවා මොකද්ද පඨවි ආපෝ තේජෝ වායෝ උදාහරණයකින් පෙන්නනවා මොකද්ද මේ ගව දෙනක් මරලා ඒ ගව දෙන්නගේ කොටස් වෙන් කරලා තියෙනවා වගේ එතන මේකෙදි තව එකක් දැනගන්න ඕනේ. දැන් අර පටික්කුලයේදී අර දහන් නිමල්ලක් කියලා කිව්වේ. මොකද අර සිහිය පිහිටවා ගන්න කිව්වේ. එතකොට මේක මේ තුල පිහිටන්න විදිහක් නැහැ කියන්නේ. මේක අපට අල්ලගන්න දෙයක් නෙමෙයි. උදාහරණෙක් දුන්නේ බුදුරණවහන්සේ දහන් නිමල්ලක් ලියනවා. අසුචි මල්ලක් ලියනවා කියලා එකක් නෙමෙයි දුන්නේ. සිහිය පිහිටවා ගන්න මේ කරන්නේ. අපින්නේ වෙන වෙන කල්පනා වලට යොමු වෙන්නේ. ඒක නෙමෙයි බුදුරණවහන්සේ කියපු දේ බලන්න ඕනේ. මෙතන අසූචි මල්ලක් කියලා පෙන්වන්නේ දහන්නේ මල්ල. දැන් මෙතනත් පෙන්නනවා මේ හරකෙක් කොටස් වෙන වශයෙන්. ඒතකොට හරකා කියලා හම්බෙන්නෙත් නැහැ. අන්න මේ කොටස් ටික හම්බ වෙනවා. එතන ප්‍රායෝගික අවස්ථාවකට මේ යොමු කරන්න. ඒකනේ ඒ ඇතයි කියලා ගැනීම. දැන් අපි ඒකනේ හරය කියලා ගන්නේ. නමුත් ඒක ඇතයි කියලා ගන්නේ වෙන දෙයක් සඳහා. සිහිය නුවණ විරදීණු කරගන්න. ඔන්න දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ වෙන ධාතු ටික හම්බ වෙනවා. මේක හම්බ වෙනකොට ඒ හම්බ වීමෙන් නිගමනයකට සත්‍යයක් පුජ්‍යලියක් නැට නිගමනයකට යන්න නෙමෙයි කියන්නේ. ඒ හම්බ වීමට තමයි කයක් ඇතයි කියලා ගැනීම හම්බුනේ. ප්‍රායෝගික වර්තමාන අවස්ථාවට. සක්කාය දිට දරුවන්නේ. මොකද ඒ ගත්තේ මමනේ. එහෙම නැතුව ඒක ප්‍රත්‍ය පුජ්‍යලයක් නැහැ කියලා ඒ ඒ හම්බවීමෙදි නිගමන කරන්න නෙමෙයි. ඒ නිගමන කරන්නේත් මමනේ. එහෙම නැතු ඒක කුඩු කරලා බලන එකකුත් නෙමෙයි. මොකද එහෙම එකක් බුදුරණවහන්සේ විතර පැහැදිලි කරලා දෙන්නේ නැහැ. ඒ බුදුරණවහන්සේ කියප එකත් එක්ක බලන්න බලාගෙන යන්නට ඕන. දැන් ඔන්න පට ව්‍යාපෝ තේජෝ වායෝ මේ ගති ඔන්න හම්බ වුණා. ඒක විග්‍රහය පටවි කියන්නේ මොකද්ද කියලා තව ඕනනම් විග්‍රහය තේරුම් ගන්න පුළුවන් ධාතු මනසිකාරය. ඊළඟට ධාතු විභංග, රාහුලවාද වගේ තේරුම් ගන්න පුළුවන්. ඒක හොයනකොට මේ වගේ වෙනම් පටිසම්පාදයේ ස්තරයේ තියෙනවා. නමුත් මෙතනම අන්න ඒ හම්බවන්න අත ඇතයි කියලා ගත්තනේ. එහෙනම් ඒ කාරණාව මොකද කයක් ඇතයි ඒ කියන්නේ පටවිය ඇතයි කියලා ගත්තා. මමනේ ගත්තේ. ඒ කියන්නේ ඒක හුදකලා තනි දෙයක් නෙමෙයිනේ. හම්බෙච්ච දෙයක් නේ. අන්න ඒකත් එක්ක හොයාගෙන යනකොට ඒ හොයාගෙන යන කය කය නොදැකීම කියන කාරණාවේදී අජ්ජත්‍යයත් හම්බෙලා බහිද්ධාවත් හම්බෙලා මම ඒක කලින් පැහැදිලි කරලා පෙන්නවා ඒ කාරණාව පිළිබඳව. එතකොට සමුදේ ධම්මානුපස්සී වාසය කරේ ඔය ධම්මානුපස්සී. අන්න ඒකට කියනවා කායानुපස්සනාව කියලා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දැන් නවසීවතිකයත් විග්‍රහ කරන්නේ වෙනින් වශයෙන් විග්‍රහ කරනවා. ඒ ඒ අවස්ථාව පිළිබඳව. පුණජ පරම් භික්ඛවේ භික්ඛු සේවිතාය පස්සේ ශරීරං සීවතිකාය ඡඩ්ඩිතං ඒකහමතං වා දිවිමතං වා තිහිමතං වා උද්දමහතකං විනීලකං විපුබ්බගජාතකං විපුබ්බගජාතං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං එවං අනතීතෝති ඔන්න එතන විග්‍රහ කරනවා මම නැවත එකක් කියනවා කොයි වගේද? ඔන්න විග්‍රහ කරනවා. මේ ශාරීරියක් තියෙනවා. මේ ශාරීරිය කුණු වෙලා මැරිච්ච කෙනෙකුගේ දවස් දෙක තුනක් ගිහිල්ලා ඔන්න ඒක ඉදිමිලා නිල් වෙලා මෙන්න මේ වගේ ශරීරයක් දැක්කහම අන්න බලන්න කියන කොහොමද? සෝ ඉමමේව කායන් උපසංහදති. අන්න ඒක තමන්ගේ පැත්තට ගලපලා බලන්න කියනවා. ඒ යම ඒ කයේ යම්සේද මගේ කයත් එසේමයි. ඔන්න දැන් අර අපි මේ ලෝකේ ගෝචර මට්ටමක කියන්නේ සිහිය පිහිටවා ගැනීම සඳහා අර පෘථග්ජන මට්ටමින් කෙනෙකුට විග්‍රහයක් දෙනවා. දැන් අර කලින් දුන්න විග්‍රහය ප්‍රතිපදාව සක්කාය දිට්ඨිය කැඩෙන ප්‍රතිපදාවනේ පැහැදිලි කරේ අර සිහිය පිහිටවා ගත්තට පස්සේ කරන එක. සුතවාරිය ශ්‍රාවකත්වයක් දෙකනේ. මෙතන මේ පැහැදිලි කරනවා මොකද්ද? පෘථග්ජන කෙනාට සිහිය පිහිටවා ගන්න අත්ති කායෝතිවා මොකද අත්තිකායෝතිවා කියලා කිව්වේ ඒ කුණු වෙන මලකුණ මගේ වගේ කියලා බැලීම. මගේ එක්ක ගලපනවා. මගෙත් ඒ වගේ කියලා. ඒතර අත්තිකාය වුණේ කුණු වෙන මලකුණ නෙමෙයි. මගේ කුණු වෙන මලකුණ. මගේ එකේ බව සිහිය පවත්වා ගැනීම මගේ එක පිළිබඳව. ඒකයි අත්තිකායෝ වෙන්නේ. එතකොට අත්තිකායෝ කියලා කියනකොට කයක් ඇතයි කියලා ගැනීම කතා කරනකොට ඒ කයත් ඇතයි කියලා ගැනීම හම්බ වෙන්නේ අර තමන්ගේ පැත්තට මේ කුණු වෙන මලකුණ මේ නවසීවතිකේ ඒ තමන්ගේ පැත්තට කුණු වෙන මලකුණත් එක්ක සිහිය පැවැත්වීමෙන් මෙන්න මේ කාරණාව තමයි එතන විග්‍රහ කරලා පෙන්වන්නේ එතකොට එහෙනම් මෙතන මේ පුතත්ජන කෙනෙකුට ලෝකයේ මට්ටමට හම්බ වෙන අනුන් සහ මම කියන කාරණාව හම්බෙලා තියෙනවා. ඒක අර අනුන් එක එක ගලපලා මාත් එක බලන්න කියලා. අනුන් එකත් එක්ක ගලපලා බලන්න කියන මගේ එකත් එක්ක. ඊට පස්සේ පැහැදිලි කරනවා ඒ ගැළපීම කයක් ඇතයි කියන සිහිය පැවැත්වීම ඇති කරාම ඊට පස්සේ පැහැදිලි කරනවා ඉති අජත්තං වායේ කායાનු කායේ පස්සේ විහෙත බහිද්ධා වා කායේ කායන පස්සේ. ඒ අතයි කියලා ගත්තනේ මේ අර මලකුණ වගේ කියන මගේ කය ඒ වගේ කියලා. ගැලපුවනේ. බහිද්දා වගේ දැන් මගේ කියලා. මෙන්න මේකක් ඇති බව හම්බ වුණා. ඒ ඇති බව ගත්තේ ඇයි? සිහිය නුවණ විරිය දිනු කරගන්න මිසක් ඒක ගැනීමෙන් සිහිය නුවණ විරිය දිනුනා කියන එක නෙමෙයි. ඒ කියන්නේ කෙලස් ඇති වෙනවා කියන එක නෙමෙයි. ඒක ගත්තේ සඳහා. ඒක ගැනීමෙන් අපේ රාගය දුරු වෙනවා. මොකද මේවා කරන්න බෑනේ රාගය එක්ක. නැත්නම් අවිජ්ජා දෝමනස්ස දුර වෙලා යනවා. දැන් මේක අරගෙන ඊට පස්සේ අන්න හට ගන්න ආකාරය දකිමින් වාසය කරනකොට මේ ඒ ගැනීම ඇතිවීම ගත්තේ මම ගත්තේ මේ බෙදීම හම්බ වෙලා ඒක හුදකලා තනි සාසුත දෙයක් නෙමෙයි ප්‍රත්‍යක් එක හම්බුනේ. ඊ ප්‍රත්‍ය අන්න හොයාගෙන යනවා. යනකොට අජ්ජත් බව බහිද්දා බව අජ්ජත් බහිද්දාහි වැරද්ද අන්න නිවීම කරා යොමු වෙනවා. මෙන්න මේක කියනවා කයෙහි කයානුව වාසය කිරීම කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ බුදුරණවහන්සේ නැවත වතාවක් කියන පුණ්‍යච පරම්පික්ක වේබික්ක කායේ කායන පස්සේ නැවත වතාවක් මේක විග්‍රහ කරනවා සේතාපි කියලා. අන්න නව සීවතිකේ කොටස් ටික වෙන්වෙන් වශයෙන් සිහිය පිහිටවා ගන්න අවස්ථා 9කට අනුන්ගේ කයේ කුණු වෙන ආකාරයේ ස්වභාවය දකිමින් තමන්ගේ පැත්තට ගැලපීම කයක් ඇති බව හම්බ වීම එය ඇති වුනේ කොහොමද කියලා කය අනුව වාසය කරන තැනදී වැඩෙන ප්‍රතිපදාව බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ ගිජුලිහිනියන් සත්තුන් කාලා දාන මෙන්න මේ වගේ දෙයක් කියලා තමන්ගේ පැත්තට ගලපන්න කියනවා ඊළඟට තැන් තැන් වල ඇටසැකි ඒ කියන්නේ මස් තැවරුච්ච නහරවැල් තියෙන ඇට තියෙන මෙන්න මේ වගේ කයක් හැටියට ඊළඟට නහර විතරක් තියෙන ලේ අයින් වෙලා ගියපු ඊළඟට ඇට කෑලි ඊළඟට එක එක තැන් වල විහිජිත්තියට ඊළඟට ඇට ටික දිරලා ගිය ස්වභාවය ක්‍රමානුකූලව ඊළඟට අවසානයේදී කුඩු වෙලා සොහොනේ තියෙන කුඩු ගොඩක් හැටියට තියෙන ඇට ටික. මෙන්න මේ විදිහට ක්‍රමානුකූලව ඒ එකින් එකට එකන්නේ දැන් අපි දකින්න ඕක කරුණු එකක් හැටියටනේ මේක නමයක්. මොකද ප්‍රායෝගික අවස්ථාවේ සිය පිහිටව ගන්න. අනුන්ගේ දෙයක තමන්ගේ පැත්තට ගලපලයි තමන්ගේ පැත්තට ගත්ත එක අත්තිකායෝ කියලා ගැනීමත් එක්ක කයක් ඇතයි කියලා ගැනීමත් එක්ක තමන්ගේ පැත්ත. අන්න එතනදී තමයි මේ අජත්ත බහිද්දා කියන කාරණාව විග්‍රහ කරලා පෙන්නන්නේ. මෙන්න මේකට කියනවා කායේ කයන පස්සේ විහෙරති කියලා. ඒවංකෝ භික්කවේ කායේ කයන පස්සේ විහෙරති. ඔන්න කායේ කයනෝ වාසය කිරීම පිළිබඳව බුදුරන් වහන්සේ ආනාපාන සතිය කියන එක කියන්නේ සිහිය සියුම්ම පවත්වන්න පුළුවන් තැන ඉඳලා මේ කල්පනා කරන පැති දක්වා අවසානයේ කියපු කාරණා පටික්කෝලේ ධාතු මනසිකාර නවසීවිත මේ ඔක්කොම කල්පනා කරලා ඒ කල්පනාවත් එක්ක ප්‍රායෝගිකව හම්බ වෙන කාරණාවකට යොමු වීම. අනිත් ඒවා සතිපට ආනාපාන සතිය ඉරියාපතේ සම්පජානී අවස්ථාවම ප්‍රායෝගික දේ අනිත් ඒ වගේ පෙන්වුවේ කල්පනා කිරීමෙන් තමන්ගේ ප්‍රායෝගික අවස්ථාවක් යොමු කර ගැනීම. ඉතින් මෙන්න මේ ටික කායानुපස්සනාව කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මෙන්න මේ ප්‍රතිපදාවත් එක්ක අපි යොමු කරගන්න පුළුවන්කමක් ලැබුණොත් අන්න තථාගතයන් වහන්සේ පෙන්වවදාළ සැබෑ බුද්ධ වචනේ තුලින් සක්කායදිට්ඨිය දුර වෙන ප්‍රතිපදාවක් ඉස්මතු කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපි අපට වැඩෙන අපට වැටහෙන දෙයකට යමු නැතුව මේ ලෝකයේ අපි කවුරුත් අහලා තියෙන ඒ අසහාය ප්‍රඥාවක් තියෙන බොහෝ කාලයක් සසර ගමන් කරලා ಗುಣධර්ම එක මේ සම්බුදු කෙනෙක් වෙච්ච බුදු පසේ බුදු කෙනෙකුට ඉස්මතු කරන්න බැරි ඒ අසහාය ධර්මයේ ඉස්මතු කරපු සාස්තුන් වහන්සේ කියපු දේ අනුව යමු වෙලා ඒ කියපු ධර්මයේම අපි අපේ ජීවිතය තුළින් අත්දකින්න යොමු වෙන්නට ඕනේ. එහෙම වුණොත් විතරයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ සත්‍ය ධර්මයේ දැකලා මේ අවුල ලියාගෙන ඒ සසර ගමන ඉක්මවන්න. ඒ සසර ගමන ඉක්මවපු තැනදී තමයි මේ සියලු ප්‍රශ්න සියල්ලක්ම අපට අත්විඳින ස්වභාවය ඉක්මවෙන්න. ඉතින් ඒ සඳහා අපට මේ උතුම් ධර්මයේ උපකාරයක් කරගන්න ඕනේ. ඉතින් කායනුපස්සන කොටස පිළිබඳව තමයි විග්‍රහ කරේ හතිපට්ඨාන සූත්‍රය මජ්ක්‍ධිම නිකාය විවරණයේදී පැහැදිලි කරන. ඉතින් මේ සඳහා ගොඩනගිච්ච ප්‍රශ්න අහන්න පුළුවන්. පැය භාගයක වගේ කාලයක් තියෙනවා. ත්වන් සරණයි. ත්වන් සරණයි අද දේශනා විශාල මහන්සිය දැන් අපිට වහන්සේ පැහැදිලි කළ දෙන්නේ ක්‍රියාපබ්බේ ඉඳලා නවතිනසකේ තව දක්වා ඒ හැම එකම ස්වාමීන් වහන්සේ මට තේරුන්නේ ස්වාමීන් වහන්සේ මෙතන අපිට හැමතිස්සෙම බලන්නන්නේ පටිච්ච සමුප්පන්න කියන ස්වභාවය. ස්වාමීන් කාලයකට නැති පටිච්ච සමුප්පන්න ස්වභාවය බලනකොට ස්වාමීන් වහන්සේගේ දේශනාව මට තව මතක් වුණා මේ නිරුක්තිපත් සූත්‍රය නිරුක්තිපත් සූත්‍රය කියන්නේ. ස්වාමීන් වහන්සේ ඒක පොඩ්ඩක් මේ ඔකෝලිකයන තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සාමාන්‍යයෙන් ඒකම මේක සම්බේකින් බලන හැටි සාමාන්‍යයෙන් මේ ප්‍රායෝගිකව තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි. දැන් අපට ඉස්සරලාම අපට තේරෙන තැන ඉඳලානේ පටන් ගන්න තියෙන්නේ. එතකොට මේ තේරෙන තැනින් පටන් ගැනීම සඳහා තමයි මේ කයක් ඇති බව සිහිය පවත්වා ගත්තේ. ඒතර කයක් ඇති බව සිහිය පවත්වා ගත්තේ වෙන කිසි දෙයකට නෙමෙයි නුවණ දිනු කරගන්න එකතු නොවි වාසය වෙන්න. ඒ ඒකත් එක්ක එකතු නොවි වාසය වීම සඳහා තමයි කයක් ඇති බව සිහිය පවත්වා ගත්තේ. ඒතර එතනින් වැඩ පිළිවෙල ඉවර නෑ. මොකද බුදුරණවහන්සේ පෙන්වා දෙලා තියෙනවා. අන්න සමුදේ හොයන හැටි පිළිබඳව බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්වුවා. දැන් පටිච්චසමුප්පාද දර්ශනය කියන කාරණාවත් එක්ක තමයි මේ කාලය මොකද ක්ෂණයකට කලින් ක්ෂණයක ඉස්සරහා කියනකොට මේ කාලය දර්ශනයකින් තොරව තමයි හම්බ වෙන්නේ. දැන් දර්ශනීය හොයගෙනකොට දැන් අපි මේ පටිච්චසමුප්පාද අංග 12 අපට දැක්මකට යන්න බෑනේ. මම හිතන්නේ මම කලින් කරපු දේශනාවකදී පැහැදිලි කරා. දැන් මේ ප්‍රතිපදාවේ යන්න යන්නේ මම. මම යන්න යන තැනදී තමයි ප්‍රඥාවට මම නැති බව හම්බෙන්නේ. ප්‍රඥාවට මම වැරදි බව හම්බ වෙන්නේ මට නෙමෙයි ප්‍රඥාවට මම වැරදි බව හම්බෙන්නේ පටිච්චසමුප්පාද දර්ශනයේදී. ඒකෝර පටිච්චසමුප්පාද දර්ශනය මට නෙමෙයි හම්බෙන්නේ. දර්ශනය හම්බෙන්න තැනයි තමයි කාලය ඉක්මවීම, කාලය පැනවීම ඉක්මවන්නේ. එතකොට මේ දර්ශනය හම්බෙන්නේ ප්‍රඥාවට. ප්‍රඥාව හම්බෙන්නේ අන්න යෝනිසෝ මනසිකාරය කරනකොට. ඒක කරන්නේ මම. එතකොට යෝනිසෝ මනසිකාරය කරන්න තියෙන්නේ සද්ධර්ම ශ්‍රවණයත් සුතවාරිය ශ්‍රාවක. දැන් මේ සතිපට්ඨානීය සූත්‍රය ඇහුව ගමන්ම හරියටම අන්න ඒ ප්‍රතිපදාව සිහිය පිහිටවාගෙන මේ යෝනිසමනසිකාරය හම්බ වෙලා. දැන් ඔන්න ඒ කය අනුව හොයාගෙන යන්න ඒ කියන්නේ ප්‍රායෝගික අවස්ථාව ඕනනේ කය අනුව හොයාගෙන යන්න. අන්න ප්‍රායෝගික අවස්ථාවේ කය අනුව හොයාගෙන යන්න යොමු වෙනවා. දැන් ඒතර ඒක කරන්නේ කවුද? මම. එතකොට දර්ශනීය පටිච්චසමුප්පාද දර්ශනය වෙන්නේ ප්‍රඥාවට. මම මේ දේ කරනකොට යෝනිසමනසිකාරය කරනකොට අහපු දේත් එක්ක මොකද වෙන්නේ? අන්න ප්‍රඥාව උදා වෙලා ප්‍රඥාවටයි පටිච්චසමුප්පාද දර්ශනය හම්බෙලා මේ කාලත්‍රේ පැනවීම වැරද්ද නැත්නම් මේ පැනවීම ඔක්කොම ඉක්මවිලා මේ මම කියන කාරණා වැරදි කියලා හම්බ වෙනවා. එතකොට මම හොයාගෙන යන්න වෙනවා එහෙනම් දැන් කාලත්‍රයක පැනවෙච්ච දේ තුල වර්තමානයේ මට හම්බෙච්ච දේ. ඒක තමයි දැන් මේ ගත්ත කයක් ඇති බව ගත්ත අරමුණ. දැන් එහෙනම් මේක මොකද්ද? එතකොට ඒක මොකද්ද කියලා හොයන්න තියෙන්නේ මම දැන් කල්පනා කරගත්ත පටිච්චසමුපාද එක. මම තේරුම් ගත්ත කාරණාව එක හොයන්න පෙරන. හැබැයි මේක මට හරියට තේරෙන්නේ නැහැ. මොකද මට හරියට තේරෙනවා නම් මම කියලා වැරදි කියලා ප්‍රඥාවෙන් දර්ශනීයට ගිහින් තියෙන්නට ඕනේ. අපි කරන්නේ බුදුරණවහන්සේ කිව්ව විදිහට මට දැන් තේරිච්ච මට්ටමට මේක හොයාගෙන යන්න යමු වෙනවා. ඒ තමයි මේ කාරණා අපි ආහාර ප්‍රත්‍යයෙන් ගත්තොත් මේක දැන් ආහාරයෙන් හටගත්ත කියන්නේ. එතකොට ඔන්න ආහාරය කියනකොට ආහාර හතරම විග්‍රහ කරලා පෙන්නුවොත් ඒ ආහාර හතරටම හේතුව තණ්හාව කියනවා. දැන් ඔබ ඇහුවනම් මම දේශනා කරා පාරලේක සූත්‍රය ළඟදී එතනද පැහැදිලි කරා පාරලේක සූත්‍රය බුදුරණවහන්සේ විස්තර කරනවා මේ සක්කාය දිට්ඨිය එකම සංස්කාරය කියලා. එතකොට අන්න ඒ ආකාරයෙන් හිතන්නත් පුළුවන්, කල්පනා කරන්න පුළුවන්. මොකද ප්‍රතිපදාව සක්කාය දිට්ඨිය දුරු කරන්න. එහෙනම් සක්කාය දිට්ඨිය ඉස්මතු වෙන විදිහ හම්බෙන්නට ඕනේ. එහෙනම් ඔන්න මට හම්බ වුණා මොකද්ද? මේ සංස්කාරය. ආයෙක හිතන්න දෙයක් නැහැ මොකද්ද කියලා. සංස්කාරය හම්බුණා. මේ සංස්කාරය ඇති වුණේ කොහොමද? අන්න ඒක හොයන විදිය අපට තේරෙන ආකාරයට අපි ටික ටික කල්පනා කරගෙන යනවා. එතන හේතුව දැන් ඵලයෙන් අපිට මේ හම්බුනේ. ඒකේ හේතුව හම්බ වෙන තැනදී අපිට හරියටම හේතුව ක්‍රමානුකූල හම්බෙනවනම් මේක අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න බව හම්බ වීම නිසා කල්පනා කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් හේතුව හරියට හම්බ වීම තමයි එහි සත්‍ය දැක්කා වෙන්නේ. නැත්නම් අනිත්‍ය බව සංකත බව පටිච්චසමුප්පන්න බව. ඒ නිසා තමයි අපට මේ අනුපූර්ව ප්‍රතිපදාවක් එක්ක, කියන්නේ ක්‍රමානුකූල කරුණු කීපයක් එක්ක හොයාගෙන යන්න තියෙන්නේ. අවිද්‍යාව දක්වා හම්බෙනකන් හොයාගෙන තියෙන්නේ. අපට අර ප්‍රතිපදාවක් කරන්න තියෙන නිසා. එහෙනම් ක්‍රමානුකූලව පටිච්චසමුප්පාදයේ පැහැදිලි කරගත්ත කාරණාව දැන් ඉමසන්න වෙනවා. ඒ පටිසමුපාදේ පැහැදිලි කරගත්තේ අපි දැන් සම්මාදිට සූත්‍රය ඉගෙන ගත්තේ දැනුමක් හැටියට තේරුම් ගන්න නෙමෙයිනේ. මේ පටිසමුපාදේ අපි ඉගෙන ගත්තේ මේ ප්‍රායෝගික වැඩපිළිවෙල. එහෙනම් මේ දර්ශනය සඳහා. දැන් ඒක තමයි ඒ කාරණාව ඔස්සේ නුවණින් ඉමසගෙන යන්න තියෙන්නේ. මොකද මේ ධර්මයේ එකම ස්වභාවයකට බුදුරණවහන්සේ පෙන්නපු දෙේ දැන් මේ පටිසමුප්පාද පිළිබඳව හොඳට දැන් සිහිය වෙන එකට යන්නේ නැහැ නේද? දැන් මේ ප්‍රායෝගිකව හම්බෙච්ච අවස්ථාවක් එක්කනේ මේ යන්නේ. ඒතකොට මේ ප්‍රායෝගික අවස්ථාව මට හම්බ වුණාට පස්සේ මට අතීතය අනාගතය කියන පැනවෙන්න එක ගිහිලා තියෙන්නේ. නිරුද්ධ වෙච්ච අතීතයකුත් නොකපෙනිච්ච අනාගතයකුත් තියෙනවා. එතකොට ඒක ඔස්සේම හොයාගෙන යන්නේ. මම නෙමෙයි අතීතය සහ අනාගතය වර්තමාන ඉක්මවීම හම්බෙන්නේ. මට නෙමෙයි ප්‍රඥාවට හම්බෙන්නේ. මේ පනවන්නේ මමනේ. මමයි පණවන්නේ කාලය. කාලය හම්බෙන්නේ මේ මොහොත මට හම්බෙච්ච නිසා. මටයි අතීතයක් තියෙන්නේ. මටයි අනාගතයක් තියෙන්නේ. එහෙනම් මට හම්බෙන්නේ මේක නෑ කියලා. මට මේක නෑ කියලා හම්බුනොත් ඒක විශාල බොරුවක්. පටිච්චසමුප්පාද දර්ශනයේ ප්‍රඥාවට ඒ කාරණා හම්බෙන්නේ. එහෙනම් මේක මට තේරෙන තේරෙන විදිහට අර පටිච්චසමුපාදයේ සුතවාරී ශ්‍රාවක නැත්නම් මේ පර්ථගෝසේ යහපු දෙයක දැන් අන්න හොයාගෙන යනවා. ඒක හොයාගෙන යනකොට හැම වෙලෙම හම්බෙන්න ඕන. දැන් මේ ප්‍රතිපදාවේදී තව දෙයක් ඉස්සරහට හම්බුණා වගේ හැම වෙලෙම යෝනිසෝමනසිකාරය සඳහා අර සක්කායදිට්ඨිය දුර වෙන විදිහේ යම් ප්‍රතිපදාවක් හම්බෙන්නට ඕනේ. ඒක අපි ඒ වැඩේ ඒ විදිහට කරනකොට අපි තුල ප්‍රායෝගිකව හම්බෙන දෙයක්. එතනින් එහා වෙන දෙයක් කතා කරන්න බෑ. මේ බුදුරණවහන්සේ ඒ පෙන්වන්න පුළුවන් උපරිම විග්‍රහය පෙන්ලා දීලා තියෙනවා. එතනින් එහා අපි ඒ මට්ටමට ගිහියාට පස්සේ අපටම හම්බෙන දෙයක්. ඒක ඒ ඒ අවස්ථාවේ ඒ වැඩෙන දේත් එක්ක මම හිතන්නේ මං ගීසෙත් කියව ඒ උදාහරණේ අර වෛද්‍යවරයෙක් වෙන්න MBBS දක්වා යන්නට ඕනේ. මොන්ටිසෝරි නැත්නම් සිසත්ති කියන එකට ඒක බෑ. එතකොට එහෙනම් අපි ඒ ඒ අදාළ දියුණුව කරගෙන යනකොට අපිටුල යම් වර්ධනයක් ප්‍රඥාව ටික ටික එනකොට අන්න ප්‍රායෝගිකව සම්මාදිර සූත්‍රය විස්තර ටික අහලා බලන්න. ඒකේ ප්‍රායෝගිකවම අපි තේරුම් ගත කාරණාවේ පහරක් වදින විදිහට සක්කාය දිටියට Tamanට ඒ ප්‍රතිපදාව හම්බ වෙනවා. දැන් ඒකට මේ කරන්නේ වර්තමානයේ සිහ පිටල ප්‍රායෝගික අවස්ථාවේ. මේක කරගෙන යනකොට අන්න සක්කාය දිටිය දුර වෙන ප්‍රතිපදාව තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ පෙරවන් සර්ණයි අපි ස්වාමීන් වහන්සේ මේ භාවනා මනසිකාරයකට එනකොටම අපි පුරුදු වෙලා ඉන්න ක්‍රමයක් තමයි මේ ආධ්‍යාත්ම විද්‍යා කියන කියන්නේ ඒක මානසික මට්ටමේ අපි හිතන බවක් තමයි තියෙන්නේ. දැන් ඔබ හන්ද පැහැදිලි කිරීමේදී තේරුම් දෙයක් තමයි මේ ආධ්‍යාත්ම බහිද්දා කියන කාරණාව මේ වැටහෙන දෙයක් මිසක් අමුතුවෙන් අරගන්න ඕන දෙයක් නෙමෙයි කියන කාරණාව. ඒ ඉරියාපතයත් එක්ක මේ ඔබ වහන්සේ පැහැදිලි කරපු තා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේක ඇත්තටම තවත් ටිකක් ඕනනම් තේරුම් ගන්න පුළුවන්. දැන් අපි අර නිවන ගැන නිවන ගැන කතා කරනවා සෝපාදිස අනුපාදිස. අපි නිවන කතා කරන්නේ නෑ නිවන තේරුම් ගන්න නැතුව සෝපාදිසේසේස අනුපාදිසේස විග්‍රහ කරන්න යනවා. එතනම වැරද්දන්නේ. නිවන විග්‍රහ කරගෙන තමයි සෝපාස අනුපාසය විග්‍රහ කරන්න තියෙන්නේ. අන්න ඒ වගේම දෙයක් තමයි මෙතන තියෙන්නේ අජ්ජත්ත හෝ බහිද්දා හෝ අජ්ජත්ත බහිද්දා හෝ කයෙහි කයානුව මොකද්ද කියන කාරණාව හම්බෙන්න ඕනනේ. මොකද අජ්ජත්ත වශයෙන් හරි හම්බෙන්නේ බහිද්දා වශයෙන් හරි හම්බෙන්නේ අජ්ජත්ත බහිද්දා වශයෙන් හරි මේ හැම එකම තියෙන දේ තමයි කයෙහි කයානුව වාසය කිරීම කියන එක වෙන දෙයක් නෙමෙයි එතකොට ඒ කයෙහි කයානුව වාසය කරන්නයි සිහි පිහිටෙවි කයක් ඇතයි කියලා ගත්තේ මේ කයේ කය අනුවාසි කරන්න. එතකොට එහෙනම් ඔන්න කයක් හම්බුණානේ දැන්. දැන් කයක් හම්බුණා. ඒ තමයි ඉරියාපතේ සම්පජාන්නේ. කය හම්බුණා. දැන් මේකේ අනුවාසය කරනවා. මේකේ අනුවාසය කරනකොට අපට හම්බුණා කියන කාරණාව එකම අපටයි වෙන හිතන දෙයක් නෑනේ හම්බ වුනේ මටනේ. අපට ඒ එකම නුවණකින් අපට තේරුම් ගැනීමක් හම්බලා තියෙනවා යමක් හම්බ වීම යමක් ගෝචර වීම යමක් මැනීම තවකකට සාපේක්ෂයි මේ ලෝකේ එකක්වත් තනි නෑ හුදකලා නෑ ඉබේ නෑ සාසත නෑ සාසතයි නම් ඉබේ නම් දෙයියමව නම් තමයි ඔන්න තනි තියෙන්නේ තනි හුදකලා තියෙනවා ඒක සාසතයි ඒක ඉබේ ඒක දෙයියමව එකක් දැන් ඒකයි මේ මේ මේ දර්ශන වලට බුදුරණවහන්සේ නමු දර්ශනයට යන්නේ නැතුව දැන් අපි දෙයමවප කාරණාවට නිගා කරාට ඒ ඒ යම් කල්පනාවකට ගිහිල්ලා අවසානයේ එන්න තියෙන මේක දෙයමවුවා කියලා. අවසානයේ එන්න තියෙන මේක ඉබේ කියලා. දැන් ඒ හම්බෙච්ච ඉරියාපතේ නැත්තම් මේ මිදි මොකක් හරි දෙයක්. ඒක මොකද්ද කියලා අපට හොයනකොට අපට ඒක හම්බවීමක් එක්ක කතා කරන්නේ නැති වුණාම මොකද ඒක ගොරෝසු මට්ටමනේ හම්බවෙයි මට පටිසමුපාද ගැන හිතන්න දෙයක් නැහැ අර දර්ශනයක් ගැන හිතන්න දෙයක් නැහැ ගොරෝසු මට්ටම මේ හම්බවෙච්ච කෙනෙක් එක්කනේ මේ හම්බෙලා තියෙන්නේ ඒක තමයි ගොරෝසු හම්බවීම එහෙනම් මේ හම්බවෙච්ච හම්බවීමක් සහ හම්බවන්නේ ඇති බවක් හයක් ඇති බවක් ගැනීමක් මෙන්න මේක හම්බෙලා තියෙනවා එහෙනම් ඒක තමයි දැන් හොයාගෙන යන්නේ ඒක හොයන් යනකොට ප්‍රායෝගිකව වර්තමානයේ ගෝචර වෙච්ච දේ ඔස්සේ හොයන් යන්නේ. මේ කය කියන කාරණා. එහෙනම් හොයන් යනකොට ඒ කාරණාව ඔස්සේ තමයි පරිසම්පාදේ හොයාගෙන යන්නේ. එතකොට පරිසම්පාද හොයන් යනකොට විඥාණයට නාම රූප දැන ගැනීමක් තියෙන්නේ. දැන් මගේ විඥාණයට දැනගත්ත නාම රූපයක් නෙවෙයි මේ ඉරියපතේ කියන්නේ. දැන් මම හම්බෙලානේ. දැන් මේක මුලින්ම සක්කායදිට්ඨිය එක කරන කරන්නේ. සක්කායදිට්ඨියත් එක හම්බ වෙන්නේ. මට හම්බෙච්ච දේ. නමුත් හම්බ වෙන්නේ විඥාන විඥාණයට දැනගත නාම රූපය. අන්න එතකොට මේ මේ දාගත්ත දේ මේ මේ මෙහිම හම්බ වෙච්ච දේ මම සහ මේ නැත්නම් මේ ඉරියාපතයක් තියෙන බවක් හම්බ වීම. ඒතකොට ඉරියාපතයක් තියෙන බවක් හම්බවීම කියන එක ආවේ කොහොමද කියන අන්න පටිච්චසමුප්පාද න්‍යාය මේ කයේ කය අනුව දකිනකොට වාසය කරනවා. එතකොට මේ කයේ කය අනුව දකිනකොට වාසය කිරීම ඇති උනේ ප්‍රායෝගික අවස්ථා ඇති උනේ ඒ කුමකද හම්බ උනේ? ඒ හම්බ උනේ ඒ අවස්ථාවේ සිහිය පිහිටපු කාරණාවේ අන්න ඒ ඒ කියපු කාරණාව තුළ අජත්ත බහිද්දා අජත්ත බහිද්දා කියලා අර මේ දෙක එකට හම්බ උනේයි ඒ දෙක එකට හම්බ වීමට හේතු වෙන්නේ අර වැරද්ද හම්බුනහම මේ දෙක ප්‍රත්‍යක් එක්ක නැත්නම් මේ දෙක මෙහිමනේ මේ මේ පැන වෙන්නේ මේකත් එක්කනේ කියන ඒ කාරණා හම්බ වෙලා. එතකොට ඒක තමයි සත්‍ය දකින්නේ. මුලින්ම හම්බ වෙන තියෙන තමයි අපිට මේ හම්බෙච්ච කාරණාව. හැබැයි ඒක හොයන්න නෙවෙයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. පැහැදිලි කරන්නේ කයේ කය අනුවාසය කරන්න. දැන් සාරිපුත්තු සායනා සෝතාපන්න වුණා. බාහිදාරු කීරිය ස්වාමීන් වහන්සේ සෝතාපන්න වුණා. එතකොට ඒ අයට ඉතාම සරලව කිව්වේ එතකොට ඒ සරලව දැන් කිසිවක් අහපු නැති අයනේ. බාහිර දාරුචිර සන්නාස බලමු. කිසිවක් අහලා නැහැනේ. දිට්ඨ දිට්ඨ මත්තම් භවිෂ්‍යති. එතකොට දැන් බුදුරණවහන්සේ දේශනා කරනවා මේ මේ විදිහට වැඩෙන්නේ නැත්නම් එයා මේ ප්‍රතිපද වරද්දවාගෙන කියලා. ඉතින් කිසි දෙයක් අහපු නැති කෙනාවක කරන්නේ කොහොමද? බාහිදාරු චීරී ස්වාමීන් වහන්සේ කරන්නේ කොහොමද මේ අජත්ත වශයෙන් බහිද්දා වශයෙන් අජත්ත බහිද්දා වශයෙන් නමාකාරීම කියනවා. එතකොට ඉති අජ්ජත් සමුදය අජ්ජත් වය අජ්ජත් සමුදය වය බහිද්දා සමුදය බහිද්දා වය බහිද්දා සමුදය වය අජ්ජත් බහිද්දා සමුදය අජ්ජත් බහිද්දා වය අජ්ජත් බහිද්දා සමුදය වය. එතකොට ඔහොම ඔහොම වැඩුණ නැත්නම් එයා වරද්දවා ගත්තා කියනවා. එතකොට එහෙනම් බාහිදාරු කීරිය සන්නාස වරද්දවා ගන්න. මොකද ඒක අහලත් නැහැ, ඉගෙන ගන්නත් නැහැ, දන්නෙත් නැහැ. කෙටි පදයක්නේ කිව්වේ. ඉතින් දන්නේ නැතුව කොහොමද අජ්ජත්ත දිත්තේ සුතේ මුතේ මොකද්ද විඤ්ඤාතේ මොකද්ද දැන් මේකේ සමුදේ මොකද්ද බහිද්දායි මොකද්ද අජ්ජත්ත බහිද්දායි මොකද්ද ඒක කොහොමද දාරු තිරසනස හොයන්නේ අහලත් නැහැ, දන්නෙත් නැහැ. ඒතකොට මාර්ගය වරද්දවාගෙන ඉනවා. එතකොට මෙතන මේ පැහැදිලි කරලා පෙන්නවා. ඒක තමයි මෙතන හොඳට ඉස්මතු කරලා පෙන්වන්නේ. ඒ කියපු කාරණාව තුළ ඒක හම්බෙන එක. ඒ ඒ එතන තියෙන්නේ වෙනම් බහිද්දා කියන්නේ නැහැ. එහෙනම් වෙනම් බහිද්දා වල නවසීවිතකේ අජ්‍යත බහිද්දා නැත්නම් මේ අනුන් සහ මම මට එහා කියන එක ගලපලා අර මූලික මට්ටමට පෙන්වන දේලා තියෙනවා. මෙතන මේ පෙන්වන්නේ ප්‍රායෝගිකව ඇත කියලා ගත්ත කයෙහි සත්‍ය හොයාගෙන අනුව දකිමින් වාසය කරනකොට මේ සක්කාදිට්ඨිය දුර වෙන ප්‍රතිපදාවත් එක්ක. ඒතකොට සක්කාදිට්ඨිය දුර වෙන්නේ ප්‍රායෝගික වර්තමාන අවස්ථාව. ඒ කියන්නේ දැන් මට හම්බෙච්ච ඉරියව්වත් ඉරියව්ව කියන කාරණාව එක්ක. නැතුව මේ ඉරියව්ව මොකද්ද මේක මේ ඉරියව්ව ධාතු ටිකක් නැත්නම් මේක මෙහෙමයි කියලා කල්පනා කරනකොට දැන් ඉරියව්ව නෙමෙයි හම්බුනේ මානසික අර මානසට අරමුණක් හම්බෙලා මනෝයයි මනෝවිඥානික එක. ඒතකොට එතන මොකද්ද වෙලා තියෙන්නේ? එතන තමයි ප්‍රායෝගික. එතන ප්‍රායෝගික අවස්ථාව යන්නේ මම ඒවා හරි කියලා බැසගෙන අරගෙන. දැන් මෙතන මේ ඉරියව්ව දැන් මම කියන හරිය කියලා නැත්නම් ඒක මේ මේ ඉරියව්වක් ඇති බව හම්බෙලවනේ. එතකොට ඇති බව හම්බෙච්ච ඉරියව්ව නිවැරදිනේ. ඒක මේ මේ කෙසලරටුවක් කියලා නෑනේ. ඒ සංඥාව මිරිකුවක් කියලා නෑනේ. එතකොට ඔන්න ඔය බව හම්බ වෙනවා සත්‍ය හොයාගෙන යන තැනදී. ඉතින් ඒ නිසා අපි අර සාමාන්‍ය නෝනින් යුක්තව බුදුරණවහන්සේ පෙන්නපු දේ ක්‍රමානුකූලව හරියට තියෙන විදිහටම අධ්‍යයනය නොකර අපි ඒක තේරුම් ගන්න අපේ තව කැලලක් දා ගන්න ගියොත් සම්පූර්ණයෙන්ම ප්‍රතිපදාව වර්ධිනවා එක පුංචි වරද්දක් වුණොත් ලොකු ඕනේ පුංචි වරද්දක් වුණොත් ඒ ප්‍රතිපදාවට අපි අලුතින් පොඩි දෙයක් දාගත්තොත් සම්පූර්ණ වැරදි. දැන් අපි දන්නවනේ කෙලින් අපට ඉලක්කයක් තියෙනවනේ. උදාහරණයක් ඇද්ද අපි ගමු කෙලින්ම ඍජු රේඛාවකින් අපට යන්න ඕනේ කිලෝමීටර ලක්ෂයක් ඈතට. මොකද ඒකත් උදාහරණට මම සාමාන්‍ය සරලව තේරෙන්න කියන්නේ මේ ඒකත් ගැලපෙන්නේ නැහැ එච්චරම. අපි තුන් කිලෝමීටර කෝටියක් ඈතට. කිලෝමීටර් කෝටියක් ඈතට අපිට තියෙනවා හරියටම මං ඉන්න තැන ඉඳලා කෙලින්ම කිලෝමීටර් කෝටියක් ඈතින් මගේ ඉලක්කය. කිලෝමීටර් කෝටියක් ඈතයි. මම මෙතනින් අංශක දශම ලක්ෂකින් එකක් වෙනස් වුණොත් මගේ. කිලෝමීටර් කෝටියක් ඈත යනකොට මං කිලෝමීටර් කීයක් වෙනස් වෙලාද? ඇයි ඒ කෙලින් ඉලක්ක හිටුනට පුංචි ඇන්ගල් එකක් ආවොත් මේ ඒ ඇන්ගල් එකකින් විශාල වෙනසක් වෙලා තියෙනවා. එහෙනම් බුදුරණවහන්සේ පෙන්නපු ඒ ප්‍රතිපදාවේ පුංචි හරි චූටි හරි වෙනසක් වුණොත් අපි ගොඩාක් ඈත් වෙලා නිවෙති. මොකද නිවනින් ගොඩාක් ඈත් තියෙන්නේ. ඈත ඉලක්කය ලොකු ඉලක්කයක් තියෙන්නේ. ඒ ඉලක්කයට පොඩි වෙනසක් වුණොත් විශාල ඈතකට ගිහිල්ලා. ඒ නිසා අපි නිවැරදිවම ඒ ඉලක්කය ඔස්සේ යන්නට ඕනේ. ඒ බුදුරණවහන්සේ කියපු දවසේ. එහෙම වුණොත් එහෙම සම්පූර්ණයෙන් අපට ප්‍රතිපදාව වර්ධිනවා. ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් අර නම නම ආකාරයක් කියවනේ ඒක ආයසරයක් කියන ස්වාමීන් වහන්සේ මට මේ ඒක මේ පොඩ ලියාගන්න කියලා හිතුණා. ඒකේ තියෙන්නේ මට සූත්‍රයේ මම රහවගත වගේ තමයි මතක තියෙන්නේ. මතක තියෙන කෙනෙක් ඉන්නවනේ සූත්‍රේ නම කියන්න. ඒකේ තියෙන්නේ අජ්ජත් කායේ. ඉස්ලාම නේ ඉස්ලාම අජ්ජත් සමුදය. අජ්ජත් වය. අජ්ජත් සමුදේ වය. බහිද්දා සමුදේ බහිද්දා වය බහිද්දා සමුදය වය අජ්ජත් බහිද්දා සමුදය අජ්ජත් බහිද්දා වය අජ්ජත් බහිද්දා සමුදය වය තවත් ප්‍රශ්න තියෙනවා අහන්න තව විනාඩි 15ක් වගේ තියෙනවා මේ ඒසු අතන ඒ රහෝක සූත්‍රයේ කියන කොට මට මතක් වුණේ ඒකේ අන්තිමටම තියෙනවානේ අර ඒ ප්‍රතිපදාවේ ඒක මම හිතන්නේ හිතපු කෙනෙකුට අර පටික්කුල සංඥාව අපටික්කුල සංඥාව කියලා අර ඒ විදිහට කැමති එක පිටන්න පුළුවන් කියලා කිසි තියෙනවා මේ ස්වාමීන් වහන්සේතන කියලා මතක් වුණා. ඒ කියන්නේ එතන අරහත්ත්වය ගැන විග්‍රහ කරන්න පෙන්නන්නේ අවසානයේ. ඒ කියන්නේ රහතන් වහන්සේ විග්‍රහ කරලා තමයි ওই විදිහට පටික්කුල අපටික්කුල අපටික්කුල පටික්කුල ඒ කියන්නේ අර ලෝකයේ අපි සාමාන්‍ය මනින දේ ඉක්මවන ඉක්මවල පැනවීමක් ලෝකෙ කතා කරන්න පුළුවන්. ඒක තමයි හිම තියෙන්නේ. එතකොට එනම් මේ විග්‍රහය රහකල සූත්‍රයේ තියෙන්නේ අරහත්ත්ව දක්වාම ඒක පැහැදිලි කරනවා. වැරදුනොත් මාර්ගය වරද්දගත්තා. නිවැරදි කරගත්තොත් ඒ විදිහට මාර්ගය නිවැරදි කරගත්තා. එතකොට මාර්ගය නිවැරදි කරගන්නවා සහ මාර්ගය වරද්ද ගන්නවා කියන්නේ පොතක ලියලා මේ පොතේ දැන් මේක එක මේක දෙක මේක තුන කියලා ඒ එකින් එක කරන එකක් නෙවෙයි මාර්ගයනේ. දැන් අපි මාර්ගය කියනකොට අපට මතක් වෙන්නේ මේ සාමාන්‍යයෙන් අපි ස්ටෙප් ස්ටෙප් යන ප්‍රතිපදාව කියනවනේ. කියන්නේ අපිට තියෙනවා ලෝකේ ප්‍රඥාප්තියෙන් ගත්තම ස්ටෙප් පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක කොහොමද තියෙන්නේ? බුදුරණවහන්සේගේ ප්‍රතිපදාව තියෙන්නේ මාර්ගය තුළදී මේ සක්කාය දිට්ඨිය කරන ප්‍රතිපදාව ඒ ස්ටෙප් කතා නෑ. දැන් පටිච්චසමුප්පාද ස්ටෙප් එකක් නෙමෙයිනේ තියෙන්නේ. ඕක නෑ. ඕක ඉක්මවනවා. දැන් අපිට අර මේ නම ආකාරي වරද්දා ගත්තොත් මාර්ගයක්ද කියනකොට අපට අර ස්ටෙප් ටික මතක් වෙන්නේ. නමුත් එතන මාර්ගය කියනෝනේ ප්‍රායෝගිකව. ප්‍රායෝගිකව මේ විග්‍රහය. ඒක අසාමාන්‍ය විග්‍රහයක්. අපිට අපේ කෝණයෙන් අපිට හම්බුනහම අපිට හම්බෙන්නෙම 9ක් කියනකොට ස්ටෙප් 9ක්. 12ක් කියනකොට ස්ටෙප් 12ක්. හතරක් කියනකොට ස්ටෙප් හතරක්. අපිට හම්බෙන්නේ ඒක. ඒ ඒක හම්බෙන්නේ මේ ලෝකේ මැනීමක්. ඒ ලෝකේ මැනීමේදීම හම්බෙන දේ තමයි කාලය ඊළඟට මේ ප්‍රඥාප්තිය මේ සියල්ලක්ම හම්බෙලා. නම් බුදුරණවහන්සේ පෙන්වන ප්‍රතිපදාව මේ ලෝකේ අසහාය දෙයක්. ප්‍රඥාවට විතරක් හම්බෙන දෙයක්. ඔය ඔය ඔය කාරණා ඔය ඔය වැඩෙන ක්‍රමය, ඔය නම විදිහට විග්‍රහය නොවැඩුණොත් මාර්ගය වරද්දවා ගත්තා කියන්නේ අධ්‍යත්ත වඩලා ඊළඟ ස්ටෙප් එකේ ඊළඟ එක ඊළඟ ස්ටෙප් එක. එතකොට මේ කියන දේ එකම තියෙනවනේ. මේ කරන දේ අපි මේ කාලේ වර්ධනය කර නැත්නම් මේ මේ පටිච්චසමුප්පාදයක් නෙමෙයි. ඒක එතන කියන්නේ මේ මේ අර බෙදා බැලීම. නැත්නම් අර ඇති දෙයක් විශ්ලේෂණයක් කිරීම. මේ ඇති දෙයක් නෙමෙයි. මොකද ඇති දේනේ ඊට පස්සේ අනික ඊට පස්සේ අනික ඊට පස්සේ අනික. ඒතර ප්‍රායෝගික වර්තමාන අවස්ථාවක් නෙමෙයි. මේ ධර්මයේ පෙන්වපු මේ මාර්ගය කියන එක ප්‍රායෝගික වර්තමාන අවස්ථාව. ඒක අසහායයි. ඒක තමයි ස්වාක්ඛාත ආදී ගුණයන්ගෙන් ඒ ධර්මයේ ඉස්මතුලා තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මට මේක මේ ස්වාමීන් වහන්සේ අද පැහැදිලි කරලා දෙන එක මේ අගෙන ඉන්නකොට මතක් වුණේ දැන් අර මහා හත්පදපොම සූත්‍රයේදී අර හරි සංඥාසේ ඒක ඒක අර දුක්ඛ ඊළඟ පංචපාදන ස්කන්ධේ ඒකෙන් රූපේ අරගෙන ඊළඟට පත්වි අරගෙන ඊළඟට ආපෝ තේජෝ ඒ විදිහට පිළිවෙලට අර දැන් මේකිනුත් මේ තේරුණේ නැත්නම් මේ අර මෙහෙම මොකද්ද දේලි මාමණ්ඩි දකින්නකොට ලැජ්ජ වෙලා අර ඊළඟට මෙහෙමත් හිතන්නේ කී කී එක එක තව තව මේ පියවරවල් අර කියලා දෙනවනේ ඒ වගේ මෙතන දැන් බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය දැන් හොඳටම සිහිය තියෙන කෙනාට ඊළඟට අමාරු නම් මේ මේ විදිහට කියලා අර ඉරියව්ව සති සම්පජන්ණය වගේ අන්තිමදම දැන් එහෙමත් දැන් අර නව ජීවිතකයේ කියනකොට අපිට තව කොටාක් දුර මේ අනුන්ටත් එක්ක සාපේක්ෂව හිතලා හිතන් තමයි මම කියන මේ සිහියට එන්නේ නිකන් අර ඒ වගේ ඉතින් අර එහෙම ඒකක් අර පිටට අනුකම්පාවෙන් බුදුසසුන වහන්සේ ගන් අර පෙන්වලා දීපු විදියක් කියන එකක් මට නිකන් සිහියට ආවා ඉතින් එහෙම ඉතන එක ධර්මයට පතහැරින්න දන්න එහෙම කියලා නෑනේ ඒ වුණාට මට එහෙම හිතුණා ඔව් ඇත්තයි සේරවන් සරණයි. ඒ කියන්නේ හරිය ලස්සනයි. මේ ඒ කියන්නේ බුදුරණවහන්සේ කියපු ප්‍රතිපදාව තුළ මේ නොද නුවණ තියෙන කෙනාගේ ඉඳලා මේක මේ ප්‍රතිපදාව කොහොම හරි වර්තමානයේ සිහිය පවත්වා ගැනීම සඳහා කොච්චර දේවල් කියලා තියෙනවද? දැන් ඕකේ අපි පොඩ්ඩක් හිතුවොත් එහෙම දැන් ආනාපානහතිය ගොඩාක් අමාරුයි සිහිය පිටවා ගන්න. එතකොට ඊළඟට මේ වර්තමානයක් ගැන තමයි ඉරියව්ව සහ කරන ක්‍රියා. මොකද ඉරියව්ව කියනකොත් දැන් ඉරියව්වත් ටිකක් අමාරු මේ ඉඳගෙන ඉන්න බව. නමුත් සිහිය ක්‍රියාවත් එක්ක ගන්නකොට ඕන්න අපිට මේ හැම එකක්ම එක්ක අහුවෙලා යනවා. ඊළඟ ඊළඟට මේ පටික්කෝලය කියනකොට දැන් ධාතු ටික කියනකොට දැන් ඒවත් අපි මානසිකාර කරන්න ඕන දියා. ඒකත් අපට ප්‍රායෝගිකව ගොඩාක් ගෝචර නෑ. නමුත් ඒකෙත් මානසික. නමුත් අර අරකට වඩා ටිකක් මානසිකාර කර කර තියෙන්නේ. නමුත් මේ කුණු වෙච්ච මලකුලක් දකිනකොට දැක්කට පස්සේ ඒක අපට මේ ලොකු ගෝචරත්වයක් තියෙනවා. ඊළඟට ඒක ඒක ඒකත් එක සංසන්දනය. ඒ කියන්නේ ඇහෙන් දැකලම බලලම අන්න සංසන්දනය කරනවා. එතකොට මේ ක්‍රමානුකූල බුදුරන් වහන්සේ මේ පුදුම වැඩ පිළිලා දීලා තියෙනවා. ඒ හැමෝටම ගැළපෙන විදිහට. එතකොට ඒකේ අපි බුදුරන් වහන්සේ පෙන්වපු මූල මූලිකම ඒ අන්තර්ගතයත් එක්ක අපි ඒ ඒකටම යොමු වෙලා මේක කරගෙන යන්න ගියොත් අපේ අදහස් වලට යන්නේ නැතුව අපේ මතවාද වලට යන්නේ නැතුව ඒ හැම දෙයකටම අවශ්‍ය දේ බුදුරණවහන්සේ මේ ධර්මයෙන් දීලා තියෙනවා. අපි හැම වෙලෙම මනින්න බලන එකක් තියෙනවා. අපට තේරෙන අපට දන්න කෝණයත් එක්ක මේ කරුණු ගලපන්න. එහෙම නැතුව අපි මේ බුදුරණවහන්සේ දුන්නව මේ සුන්දර ප්‍රතිපදාව, මේ කියන්නේ සුන්දර වැඩපිළිවෙල. ඒ ඒකට අපි යොමු වෙන්න ගියොත් අපේ දැන් තේරෙන මට්ටම ඉඳලා අපට ඇත්තටම මේ මාර්ගය තව මේ මේ ජීවිතේ නෙමෙයි දැන් අපට තියෙන මේ ජීවිතේ මිලක්කනේ අපට අපට හිතන්න බෑ මේ ජීවිතේම කියලා. ඒ යාගේ නුවණත් එක්ක, යාගේ වර්ධනයත් එක්ක. හැබැයි හරිය දේ එක අපි යනවනම් අපිට මේ ජීවිතෙන්න පුළුවන් ඊළඟ ජීවිතෙන්න පුළුවන් අවුරුදු 100කින් ඉන්න පුළුවන් ඊළඟට නැත්නම් ජීවිත කීපකින් ඉන්න පුළුවන් එහෙම නැත්නම් මේ මේ වෙන බුදු ශාසනයක ඉක්මනින් අවබෝධ කරන කෙනෙක් වෙන්න අපට ඒක කියන්න බෑ. මොකද වෙන බුදු ශාසනයක හරි අවබෝධ කරගන්නේ ಗುಣධන පුරාගෙන කෙනෙක්නේ. ඊළඟට පසේබුදු කෙනෙක් කියන්නේ ಗುಣධර්මත් එක්ක යන කෙනෙක්නේ. කවුරු හරි එහෙම ඉලක්කයක් ඒ වගේ දෙයකට යොමු වෙන්නේ. ඇයි? හරි දෙයක් ඔස්සේ ක්‍රමානුකූලව යන එකත් එක්ක. ඉතින් ඒ නිසා අපට මේ විමුක්තිය කරා යන්න ඕන නම් අර කලබලය හදිසිය නැතිව මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමකට විතරමයි මේ මෙවැනි දෙයක් දෙන්න පුළුවන්. ඒ වෙන කාටවත් බෑ. ඒ ඒ ගතිය අපි තුල තියෙන්න ඕනේ. ඒකත් එක්ක ගියොත් අපට කවදා හරි ඉලක්කය ඍජු අනේකයි මම අර කිව්වේ ඉලක්කය හරි එක වෙන්නට ඕනේ. අංශකයක් හරි වැරදුනොත් ඉලක්කය වැරදි. නිවැරදි ඉලක්කය. ඒකයි බුදුන් වහන්සේ අස්ලෝමයක් පළපු උදාහරණ පෙන්වන්නේ. අන්න ඉලක්කය තිබ්බොත් එයාට කෙනෙක් අපිට කෝටියක් කිලෝමීටර කෝටියක් යනවා කියනවා කියලා. කිලෝමීටර කෝටිය ඉලක්කය හරි ඉලක්කයත් එක්ක එයා ගියොත් කිසිම අංශකයක් වෙනස් නොකර වේගෙන් යන කෙනා අවුරුදු 100කින් යන්න පුළුවන්. සමහර කෙනෙක් පොඩි කාලෙන් යන්න පුළුවන් ඒ ඉලක්කේ. සමහර කෙනෙකුට මේ කල්ප ගාණක් යන්න පුළුවන් ඒ විශාල දුරක්. ඒක කියන්න බෑ. හැබැයි හරි ඉලක්ක යනවා. අංශකයක් වෙනස් වුණොත් එහෙම ඉලක්ක වැරදි. ඊළඟට වෙන බුදුරුත් උපදී. නමුත් වෙන පැත්තකට ගිහිල්ලා. ඉතින් ඒක නිසා ඒ ඒ ශ්‍රද්ධාව හරිම වැදගත් මේ ධර්මයේත් එක්ක ඒක තේරුම් ගන්න යන තැනදී. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මූලිකව අභිජ්ජා දෝමනස්ස පමණක් සඳහන් වෙනවද නැත්නම් එතනදී මේ මේ මෝහය ගැන සඳහන් වෙනවද කියලා පොඩ්ඩක් පුස් කරගන්න පුළුවන්. තේරුවන් සන්න නෑ මොහොයක් නේ අභිජ්ජා දමනස්ස. මොකද අභිජ්ජා දමනස්ස දුරු කරන සු සිහිය පවත්වන්න බෑනේ. සිහිය පැවැත්වීමකට අභිජ්ජා දමනස්ස දුරු කරමින්. නේන සිහිය පැවැත්වීම කියනකොට ඇලීම ගැටීම දුරු කිරීම තමයි සිදුවන්නේ. කොහොමද ඉතින් සිහිය පවත්වනවා කියනකොට මොහේ දුරු කරනවා කතා කරන්න බෑනේ සිහිය පවත්වන්නේ යමක් ඇති බවටනේ. එහෙනම් මොහයත් එක්කනේ තියෙන්නේ. එහෙනම් සිහිය පැවැත්වීම කියන කතාවේදී ප්‍රතිපදාවක් ඉස්මතු කරනකොට මොහේ දුරු වෙමින් ප්‍රතිපදාවක් ඉස්මතු කරන්න බෑ. මොහේ දුරු වීම තමයි නිවීම. එහෙනම් එතන අභිජ්ජා දමනස් විතරයි මේ මොහේදුරු වීමක් එහෙම කතා කිරීමක් කරන වැඩකට යොමු කරන්න බෑ. මොකද කරන වැඩක් ඇති බවම තියෙන්නේ මොහයත් එක්ක. නිවන තනදි තමයි මොහය ඉක්මන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සයන්වංශ. සයන්වංශ මේ පටික්කුල මනසිකාරපබ්බේ කොටසදී නේද සයන්වංශ මේ බුතු මුඛා මුතුලි කියලා ඒ වල දෙපස මෝ ඇති මල්ලක් කියන කාරණාව වෙන්නේ නැති ශානසත් ඇයි මෙතෙන්දි මේ ඒ තථාගතයන් වහන්සේ දේශනාවේදී දෙපස මොහ ඇති මල්ලක් ගැන කිව්වේ අපිට සාමාන්‍යයෙන් නිකන් හිතන්න පුළුවන් ඒක මල්ලක් කියලා නේද මල්ලක් දිගහැරියා කියලා මේ දෙපස මොහ ඇති කියලා ගත්ත එකේ විශේෂ හේතුවක් තියෙනවා ශානස තෙරුවන් සරණයි ඒක නම් ඉතින් එහෙම හිතන්න අමාරුයි ඇයි කියන කාරණාව සමහරවිට ඉතින් මල්ලක දැන් අපේ මේ මේක තියෙන හැම වෙලෙම දානවා යනවා වගේ එකක්නේ. ඉතින් ඒ වගේ අදහසක් දන්නේ නැහැ. කය තියෙන්නේ. මොකද කයව පිළිබඳ කියන්නේ කය ඉස්මතු කිරීමට මේක බුදුන් වහන්සේ දේශනා කරේ. මේ කය මොකද්ද කියන එක. අර ඉතින් අපි දානවා යනවා. ඒ වගේ අදහසක් වෙන්න පුළුවන්. නමුත් ඒක අපට ඒකාන්ත කරගන්න බෑ. මොකද ඒක බුදුන් වහන්සේ පෙන්වුවේ සිහිය පිහිටවා ගැනීමක් සඳහා. ඒක නිසා ඒකේ අර ඒ කාරණාව තව එකක් ඉතින් අර එතන බුදුරණවහන්සේ පෙන්වුවේ මේ දහන්නේ මල්ලක් කියන එක. නැතුව මේ පිළිකුල් කියන අර අපි දකින මේ අසුචි බවක් එක නෙමෙයි. මොකද ඒකට වෙනම උදාහරණයක් දෙන්න තිබ්බා. එතකොට එතන එහෙනම් මේ මේ සිහිය පිහිටවා ගන්න අපේ හිත වෙන පැත්තකට යමු නොවි. කියන්නේ අවිජ්ජහ දොමනස්ස වලට යන්නේ නැතුව ඒ ඒ අවස්ථාවට සීහ පිහිටවා ගන්නටයි දුන්නේ අවිජ්ජාවට සහ දෝමනස්සයට යන්නේ නැතුව. නැත්තම් සමහර කෙනෙක් දෝමනස්සයට යන්න පුළුවන්. ඝටණයකට යන්න පුළුවන්. එහෙම නැතුව සීහ පිහිටවා ගන්න දුන්නේ. එතනින් වෙන ප්‍රතිඵලයක් නෙමෙයි දුන්නේ මාර්ගයකට උපකාරයක් දුන්නේ. ඒ කියන්නේ සත්‍ය හොයවීම සඳහා කායानुපස්සනාව වැඩි වීම සඳහා මාර්ගයකට උපකාරයක් තමයි ඒකෙන් දුන්නේ. ඒක තමයි එතන අර ඒ උදාහරණයත් එක්ක පැහැදිලි කරලා පෙන්වන්නේ. තෙරුවන් සරණයි. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ ඉරියාපත භාවනාවේ සිහිය පිහිටවන පියවරවල් ඉතා ඉතාම කෙටි කියලා වැටහුණා. ඒ මොකද විචක්ෂණයට කෙලින්ම යොමු වෙනවනේ. ඒක නිසා හුඟක් කට්ටියට ආනාපානසතියේ පියවර ගොඩක් තියෙන හින්දා සිහිය එකලස් කරගන්න එක ලේසි කියලා හිතුණා. ප්‍රායෝගිකව කරන කොට ඒක හරියද කියලා ස්වාමීන් වහන්සේ මට පැහැදිලි කරන්න පුළුවන් නම් බොහොම පිං. ඒ වගේ තෙරුවන් සරණයි ආනාපාන සතිය තමයි පියවර අඩුම තියෙන්නේ. මොකද සිහිය පිහිටවා ගැනීම විතරයි. අනික්වා තියෙන්නේ මග වැඩෙන එක. අපි අපි හොයන එක නිකන් මේක දිගද මේක කොටද මේක පසම්බයන්ද මේක ප්‍රීතිද මේක සුඛද ඒවා දැන් අපි කරන එකක්නේ නේද බුදුරණවහන්සේ බින්න එක වැඩෙන එකක්නේ දැන් අපි කරන ආනාපානසතිය තමයි ආරියත් ස්වාමීන් වහන්සේ ඒක නිකන් හුස්ම රැල්ල මොකද අපට අපට සාමාන්‍යයෙන් වැඩින්නේ හුස්ම රැල්ල නේද සිහිය පිහිටවා ගත්තා ඊළඟට අපි අර එක එක අපට ලැබෙන ප්‍රතිඵලات එක්ක අපි ඒකට මොකක් හරි අර බුදුරණවහන්සේ කියව නිසා නම් කරනවා නැත්නම් මූලිකව තියෙන දේ අත්තිකායෝ කයක් ඇත ඊළඟට තියෙන දේ කායනපස්සනාව නෙමෙයි අත් අත්ති වේදනාව වේදනාවක් ඇත. ඊළඟට අත්ති චිත්තේ සිතක් ඇත. ඊළඟට අත්ති ධම්මා ධර්මයන් ඇත. එතකොට මේ ප්‍රතිපදාව තමයි සියුම්ම තියෙන්නේ. අර කරුණු තියෙන්නේ මාර්ගයේ වැඩිමත් එක්ක. නමුත් මෙතන තියෙන කාරණායිද ගොරෝසු දේවල් ප්‍රකට කරණේවා තියෙන්නේ. මොකද අපට කායිකව තියෙන කාරණාවත් එක්ක හුස්ම කියන කාරණාව එක එක කාරණාවක සිහිය පිහිටීම අනික මාර්ගයේ වර්ධනීයමත් එක්ක තියෙන එකක් තියෙන්නේ. එතනදී ආනාපාන සති සූත්‍රය අරගෙන බලන්න. ඒකේ පැහැදිලි කරනවා නවසි පළවෙනි අනුපස්සනාව ඉඳලම කායනපස්සනා කොටස සම්පූර්ණ වෙන්නේ බොජ්ජංග හතම වැඩෙන ක්‍රමයක් පැහැදිලි කරනවා. එහෙම නැතුව එතනින් එහා කාරණාවක් වෙන්නේ. ඒ කියන්නේ බොජ්ජංග හතම වැඩෙනවා කියන්නේ එයාට බොජ්ජංග ඉපදුනා කියන්නේ සීක වුණා මාර්ගයට ආවා. එහෙනම් පීටිපටි සංවේ සුඛපටි සංවේදී කියලා බුදුරණවහන්සේ විග්‍රහ කරපු කාරණාව ඒ විග්‍රහය මේ වෙනකොට බොජ්ජංගත් වැඩිලා තියෙන්නේ. මොකද බොජ්ජංග වැඩිමකින් තොරව අනික් කාරණා සිදු වෙන්නේ නැහැ. ඒක ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඒක අර මාර්ගයේදී වැඩෙන එකක් මිසක් අපි වඩන එකක් නෙමෙයි. අපි වඩනකොට අපිට එක එක දේවල් හම්බෙයි. ඒවා ඉතින් අපි අර බුදුරණවහන්සේ කියපු දෙයට අපි ලේබල් කිරීමක් විතරයි. තෙරුවන් සරණයි. දවසේදී ඒ වගේ ආතන්කම්පාවෙන් අපගේ උතුම් කල්යාණ මිත්‍ර පූජ්‍යපාද අලෝක යනමුදස්සී ගෞරවනීය සයන් වහන්සේ ශ්‍රී ලංකාවේ සිට මේ දම්සභා මණ්ඩපයට වැඩම කළා. ඉතින් මම කිවිතු නැහැ ගෞරවනීය සයන් වහන්සේ සියලු දෙනාට පේනවා තවත් විශාල සංඛ්‍යාවක් අද දවසේදී මේ දම්සභා මණ්ඩපයට එකතු වුණා. ලෝකේ බොහෝ රටවල ඉඳන් වෙන්න ඕනේ. ඉතින් ඒ සියලුම දෙනා මේ ආකාරයට අපගේ හිතවත් පූජ්‍යපාද ආරෝග්‍යන මුදස්සාන් වහන්සේගේ දේශනාවට මේ විදිහට සවන් දෙන්නේ උන්වහන්සේ ඒ ධර්මයේ ප්‍රගුණ කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇදිට අපි කාටත් ඉතාමත්ම ගැළපෙන ආකාරයට මේ දේශනාව ඉදිරිපත් කරන හේතුවෙන් ඉතින් මම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ට තවත් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ධම්සභා මණ්ඩපයේ අපිට මේක සකසා දුන්නේ අපේ ඇමරිකාසින කල්යාණ මිත්‍රෙක් මම හිතන්නේ 250කට විතර පිරිසකට එන්න පුළුවන් කියන මේ ස්කයිප් එකට. ඒ නිසා තමන් දන්නා තමන්ගේ හිතවත් කල්යාණ මිත්‍රයන් හිතවත් අය තව තව යොමු කරන්න සත්‍යමයට ඉතින් මේ අවස්ථාවත් ප්‍රයෝජන ගන්න කියලා මම මතක් කරනවා. ඉතින් මේ ආකාරයට ධර්ම ශ්‍රවණය කරන සියලුම දෙනා වෙනුවෙන් දවසේදී මම පූජ්‍යපාද අලබු යනෝදාසි ගෞරවනීය සාන්වහන්සේට පාද නමද নমස්කාර කර සිටින්මින් පුණ්‍ය අනුමෝදනා කර සිටනවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බුද්ධිකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට මේ කරනා උතුම් ධර්ම දානමය පුණ්‍යකයවත් ධර්ම ශ්‍රවණය කිරීම නිසා අපවත් අධික කරගන්නා වූ කුසලයනොත් හේතුවක් වේවා කියලා. දර්වන් සරණයි සරණාසෝ වාසිතවෙන්න. දර්වන් සරණයි අද දවසේදී අපි බුදුරන් වහන්සේ වදාළ දේශනා කතා කරලා සාකච්ඡා කරලා පින්න ධර්මයන් රැස් කරගත්ත ඒ බුදුරන් වහන්සේ පෙන්නපු දහම ඉස්මතු කිරීම මහා පිනක්. ඉතින් ඒක අසාමාන්‍ය පිනක්. ඒ ධර්ම දානමය පින, ධර්ම ශ්‍රවණමය, ධර්ම සාකච්ඡා ආදී සෑම සියලු පිනක්ම පින් කැමති දෙවියෝ අනුමෝදන් විත්වා. ඒ වගේම මියගේ සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා විශේෂයෙන් අපවත් වූ දාරත පූජි කටකරුණ ඥානানন্দ ස්වාමීන් වහන්සේ එයාගේ දරණගම් පුත්‍ර ධම්ම ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසෙන්න හේතු වේවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සිදුවෙන මේ ක්‍රීඩා වාචකයේ මියගේ සෑම සිදුනාගේ පරලෝ ජීවිත සූපත් වේවා. ඒ වගේම රැස් කරගත් සියලු පින් මගේ ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට උතුම් දහමින් සැනසෙන්න උපකාර වේවා. ලෝක ශාසනයේ සුරක්න දහම ඉස්මතු කරන මහයතිවරුන්ට ධර්මයෙන් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ සවන් සිසිලස සජීවී සාකච්ඡාවේ හේවන දලුවත් මහත්මයාටත්, ඒ වගේම මාව මේ සඳහා යොමු කරපු මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාටත්, ඒ වගේම අපට නිරන්තරයෙන් උපකාර කරන නාගරික බස්නාංග සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහල් රූපසිංහ මහත්මයා, හිටපු නාවික හමුදාපතිතුමා, වර්තමාන නාවික හමුදාපතිතුමා ආදී සියලු දෙනාට මේ ධර්මයේ ප්‍රචාරය කරන සෑම සිල් දනාටමත් ඒ වගේම මේ ශ්‍රවණය කරපු ඔබ සෑම සිල් දනාටමත් උතුම් නිවනින් සැනසෙන්නටත් මේ සියලු පින් හේතු වාසනා වේවා ඒ වගේම මේ රැස් කරගත් සියලු පුණ්‍යානුභව බලයෙන්ද, ඒ වගේම බුදුරන් වහන්සේගේ උතුම් බුද්ධානුභව බලයෙන්ද, ශ්‍රී සද්ධර්මයේ උතුම් ධර්මීය අනුභව බලයෙන්ද, ආර්ය මහා සංඝරත්නයේ උතුම් සංඝානුභව බලයෙන්ද, දෙවියන්ගේ දේව රැකවරණයෙන්ද, අපි විසින් කරන්නා වූ සියලු ගුණ ධර්මයන්ගේ සියලු මෛත්‍රී අනුභව බලයෙන්ද, ලෝකවාසී සියලු දෙනාගේ සියලු ගුණ අනුභව බලයෙන්, වගපල්ලාභී උතුමන්ගේ වගේම ගුණවත් උතුමන්ගේ සියලු ගුණ අනුභව බලයෙන් මේ ශ්‍රී ලංකා දීපයට සිදු වී තිබෙන මේ සියලු කරදර දුරු වේවා. ඒ වගේම ඒ සියලු කරදර කරදර දුර වෙලා මේ ධර්මයේ ස්ථාපිත වෙන්න ධර්මයේ රැකෙන්නට ධර්මයේ හැසිරෙන අයට උපකාරයක් වෙන්නට ඒ සියලු ශක්තිය ධෛර්ය වාසනා උදා වේත්වා සියලුම කරදර බාධා දුර වෙලා ඒ සියලු දෙනාගේ සිත් සතුටින් දහමත් එක්ක ජීවත් වෙන්න හැකියාව ශක්තිය වාසනාව උදා වේවා සිල් දනාට තෙරුවන් සරණයි